අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ වැඩමුළුවේ පළවෙනි දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා බහුකාරා නව යෝනිසෝ මනසිකාර මූලකා ධම්මාති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවකට මුළු දීලා ගත කරන වෙලාවක් යදී ගත කරන වෙලාවක් පූර්ණ කාලීනව ඉතින් අපි ඒකේ අර්ථය උපරිමයෙන් සපයා ගන්න අපිට හැම කෙනාටම තියෙනවා පුද්ගලික අවශ්‍යතාවයක් ඒ වගේම සම්මස්තයක් වශයෙන් වැඩමුළු ඉන්න සමූහයේ තියෙනවා එහෙම අවශ්‍යතාවය. ඉතින් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න නැත්නම් අපි ප්‍රාර්ථනා කරන දේ සාක්ෂාත් කරගන්න බලපාන විචල්්‍ය සාධක රාශියක් කිසිම විදියකට දෙන්නෙකුට සමාන නැහැ. ඒ වගේම අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. ඉතින් අන්න ඒ වගේ වෙනස් වෙන විචල්්‍ය සාධක රාශියක් මැද වෙනස් වීම රාශියක් මැද අපි කොහොමද මේ අපේ මේ රළු මුහුදේ මේ නැව පදවන්නේ කියන එක. අපි කොහොමද අපේ අවශ්‍යතාවයේ සම්පාදනය කරන්න කියන එකට ක්‍රමසහවිදි ප්‍රතිපදාව ආදි වශයෙන් විවිධ නම් අපි දීලා තියෙනවා. ඉතින් මේ ගැන බලනකොට ඒක පිළිබඳ වැඩිම ඉතිහාසයක් අපිට දකින්න හම්බ වෙන්නේ මහබෝසතාණන් වහන්සේ. උන්වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් ඒ කරපු ඔක්කොම සම්පින්දනය කරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ. ඉතින් ඒකට ඒ තරම් කරපු ඒ ප්‍රයත්නයට උන්වහන්සේ සලකපු සලකීම් දෙකක් දකින්න පුළුවන්. එකක් ඉස්සල්ලා හිතුවා මේක කාටවත් කිව්වට හරියන්නේ නැහැ කියලා. කිසිම කෙනෙක් මේක බාරගන්නේ නැහැ. ඔක්කොමලා මේ කෙටි ක්‍රම හොයන කට්ටිය ඉන්නේ. නිසා නොකියන්න තීන්දුව කරා. ඉතින් ඒක ඒ කියන්නේ මේ සා විශාල වටිනා ධර්ම කොටාසයක් හෙලි නොකරන්න ගත්ත තීන්දුව අපිට මනින්න කරන්නවත් බෑ. ඉතින් ඒක යම් ආකාරයකට ඒ වරද සම්පූර්ණ කර ගැනීමට පොතේ සඳහන් වෙනවා සහම්පති බ්‍රහ්ම රාජයා ඉදිරියට ඇවිල්ලා තමන්ගේ උත්තර උතුරු උතුරු සළුව සකස් කරලා ධනක් බිම ඇනලා සර්වචනසර කතා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේක මහා මානවය වෙනුවෙන් වෙච්ච ලකෝම පාඩුවක්. එහෙම කරන්න එපා. දන්න විදියට කියන්නේ ඔබ වහන්සේ හිතන විදිහට හැම කෙනාගේම ඇස් දෙක වැහිලා නැහැ. සමහරුන්ගේ ඇස්වල දූවිලි අඩුයි. ඒ අය වෙනුවෙන් අනුකම්පා කරලා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරානේ. බුද්ධෝ හම්බෝද ඉස්සාමි කියලා දැන් ඉතින් බුදු වුණාට පස්සේ අනික් අය බුදු කරෝමි කියන අදහස අහක දාන්න එපා. මුත්තෝහං මොතයිස් මොචයිස්සාමි. මම මිදෙන්නේ මේ අනින් ඈ මුදවන්නේ මේ කියන අදහස ආක දාන්න එපා. තින්නෝහන් තාරයි සාමි මම ඊතරේ වන්නේ මේ අනික් අයත් ඊතර කරවන්නේ මේ කියලා බෝධි සම්භාර පිරුවනේ. සංසාරෝ ගහමා බය. මේ සංසාර රෝගය සතර සාගරය තාමත්ම ඡණ්ඩපරුසයි. ඉතින් එහෙව් කියලා මේ තරම් කාලයක් පිටිපස්සට බලන්න පුළුවන් තරම් පිරිසුදු මානසික තත්වයක් පවතිද්දී දැන් ඉන්න පිරිස නන්නත්තර වෙලා ඉන්නවයි කියලා ප්‍රසිද්ධ නොකර ඉන්න එපා, හෙලි නොකර ඉන්න එපා කිව්වට පස්සේ තමයි සරුවචන් වහන්සේ කන් ඇත්තෝ අසත්වා ඇසත්තු රූප දකිත්වා මම මේ දහම්බෙරේ හඬවනවා කියලා ඉදිරියට ගියේ. ඉතින් එතකොට පේනවා මේ බුද්ධ මහා කරුණාවත් හෙල්ලුම් කාලා තිනවා මේ තමන්ගේ પરමාර්ථයට ළඟා කිරීම සඳහා මිනිස්සෙකුට කෙනෙකුට දුන්නාම අවස්ථාවක් ඒ කෙනා කොහොමද ඒක ළඟා කරගන්නේ කරන්න පුළුවන්ද බැරිද කියන එක සමහරලාට පළවෙනි බුදුරජාණන් වහන්සේගේ මේ ක්‍රියාවලින් මේ පළවෙනිම ආපුවදා තමයි බෑ මේක කියලා වැඩක් නෑ කාටවත් කරන්න බෑ කියන දෙවෙනි කල්පනාව තමයි උත්සාහයක් කරලා බලමු කියන්නේ ඉතින් ඒ තීන්දුව මට්ටමේ අවුරුදු 45ක් බුද්ධ කෘත්‍ය කරමින් බුදුරජාණන්සේ සජීවීව ධර්මානව මිනිස්යන් අතර ජීවත් වෙනවා. අන්නේ ජීවත් වෙන වෙලාවේදී සර්වචනාන්තර යුතුයකමක් තියෙනවා. විශේෂයෙන්ම Taman කරා පැමිණෙන සිවණක් පිරිස දැකලා ඒ අත්ෝ ඉතින් ලুকু කැපකිරීමකින් මේ ජීවිත පරිත්‍යාගයකින් ප්‍රියමනාප වස්තු අතහැරලා දාලා මේ සසුන්ගත වුණාට පස්සේ නැත්තම් මෙහෙම පූර්ණ කාලීන භාවනාවට ආවට පස්සේ ඒ අයටත් වරදින්න තියෙන ඉඩ 100ක් වෙන්න දෙන්න එපා. ඒක දශමස්ථානකින් හරීමේකට හැකි සංඥාවක් ඇති කරලා දෙන්න නම් ඒ අයට මේ යොමුවක් එහෙම නැත්නම් උපදේශපන්තියක් දෙන්න ඕනේ. අන්නේ ගැන කතා කරලා තමයි සර්වචනාංශයේ මේ සමන්නාතගේ දීර්ඝ කාලීන ගමනේ තොරතුරු සම්පින්දනය කිරීමක් තමයි මේ අනුග්‍රහිත සූත්‍රයේ යම් කෙනෙක් තමන්ගේ මේ දෘෂ්ටිය ඍජු කර ගන්න ඕනේ නම් ඒ හරහා චේතෝ විමුක්ති ඵලය හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තිය සාක්ෂාත් කරගන්න එහෙම නැත්නම් ප්‍රඥා විමුක්ති ඵලය හෝ ප්‍රඥා විමුක්ති ඵල සමාපත්තිය සාක්ෂාත් කරගන්න එයා මූලික වශයෙන් කරුණු පහකට අනුග්‍රහ කරන්න ඕනේ කරුණු පහක් සපයා ගන්න ඕනේ සක්පාය කරනු සලසලා දෙන්න ඕනේ කියලා මේ අනුග්‍රහිත සූත්‍රය දේශනා කරලා තිනවා ඒක සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා අංගුත්තර නිකාය පංචක නිපාතේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි වැඩමුළුවට සම්බන්ධ වෙන හැම වෙලාවකම මේක මතක් කරගන්නවා. මේ කොහොමද Taman Tamanගේ ඒ අවශ්‍ය තැනට යන්න අනුග්‍රහ කරන්න ඕනේ. සප්පාය කරුණු ආසන්න කරුණු සලසලා දෙන්න ඕනේ කියනකොට කරුණු පහකට පුංචි කරලා තියෙන මේ ප්‍රශ්නේ නැත්තම් මේ මාතෘකාව එච්චර පුංචි එකක් නිසා නෙවෙයි ඒක කාට හරි මතක තියාගන්න පහසු වීම සඳහා ඒකෙදී සරුවචනංශයේ පළවෙනිම පෙන්වන්නේ සීල අනුග්‍රහිතය ඒ කියන්නේ හික්මීම සීතල වීම සදාචාර සම්පන්න වීම මහත්ම ගති ඇති කිරීම නැත්නම් කය වචන දෙක හික්මා ගැනීම ඉතින් ඒක ආරම්භක తত্ত্বය කොන්දේසිය වුණාට අද ලෝකේ ඒක ගන්න බැරි තරමට කෙලිතිලා ඉවරයි. අද ලෝකේ කොහොමඩක්වත් බයලජ්ජාවක්, ඉන්ද්‍රිය සංවරයක්, සීලයක් කියන එක ගන්න පුළුවන් නම් ඒක ජන විඥානයේ නිවනක් කියලා ගන්න පුළුවන්. අද හිතා ගන්නවත් බෑ. එnde end end end ඒක දැක දැක දන දන එහෙම හික්මීමක්, චාරයක්, සදාචාරයක් නැතුව මේ කාමයට වැටලා තියෙන හැටි තමයි ওই පසුගිය අවුරුදු 200ෙම ওই තාක්ෂණය හරහා සිද්ධ වුනේ. අධ්‍යාපනය හරහා සිද්ධ වුනේ. ඒ වගේ පුළුවන් තරම් බයලජ්ජා නැතුව සීලයක් නැතුව ඒ අනිකුත් භෞතික සම්පත්‍ය හොයාගන්න යනවා. නමුත් ඒ සම්මාදිට්ඨිය ඍජු කරගන්න හෝ චේතෝ විමුක්ති ඵලයක් ප්‍රඥා විමුක්ති ඵලයක් හිතන්නත් අමාරුයි. සදාචාරයක් සීලයක් සීල අනුග්‍රහිතයක් නැත්තම්. ඉතින් ඒ සීල අනුග්‍රහිතය කියන එක තව කෙනෙක් තව කෙනෙක් විසින් පාලනය කරගන්න ගත්ත උත්සාහය තමයි ආගම කියන්නේ. ආගමෙන් බය කරනවා ඔබ මේක කරකේ නැත්නම් අපායට යනවා. මේක කෙරුවොත් මෙන්න මේ ආනිසංස ලැබෙනවායි කියලා මුළු ආගමම ලෝකේ තියෙන හැම ආගමක්ම මිනිස්සයා තලලා පෙළලා ڇප්ප කරලා තියානිනවා. ඒ ඒ ڇප්ප කරලා හික්මවා ගන්නේ ඒ තමන්ගේ අධිරාජ්‍ය පිටව ගන්න මිසක්කා ඔය කියන සම්මාදිට්ඨියක් දෙන්නවක්වත් අර කෙනාට හෝ දෙන කෙනා ළඟ තියාගෙන නෙවෙයි. ඉතින් ඒක නිසා මේ සීලය කියන කාරණාව දුරදි ගැන මාතෘකාවක් අපිට පුළුවන් ද කෙනෙකුට තව කෙනෙකුට මේ විදිහට හැක්මී හික්මිය යුතුයි හික්මියන් කියලා කියනද කෙනෙකුට අධිකාරී ශක්තියක් තියෙනවා බලයක් තියෙනවා කියලා බැලුවොත් ඒක බරපතල ප්‍රශ්නයක්. තව කවුරු හරි වෙනුවෙන් තව කවුරු හරි ශික්ෂාපද පනවන්න හදනවා නම් ඒක තමයි මානව මනසේ ජඩම අදහස, තුප්පහිම අදහස, නොකෑමන අදහස. ඒක තමයි අද වෙලා තියෙන්නේ. එක එකනා එක එකනාට නීති දානවා. එක එකනේ තව කෙනෙක් මරණ දඬුවම දීලා උසාවි දාලා මරනවා. එතෙන් පිස්සු කියලා හිතලා පිස්සන් කොටුවට දානවා. ඒ දාන පිස්සුත් පිස්සවයි. මෙරමඩුන් තීන්දුව කරන්නේ මුත් මිනිමරුවමයි. ඉතත ගියේ කාට තේරෙනවා මේක මා යක්ෂ නීතියක් නෙවෙයි ඉතින් මොන් කල්ලාතු නීති හදාගෙන ඔක්කොම ලැබදලා පිස්සෙක් කියලා එකෙකුට ලේබල් ගාලා ඌ පිස්සන්කටට දානවා. ගිහිල්ලා බලපන් හොද්දම හතරතරයන් පුරුෂයෝ ඉන්නේ හිරේ විතරයි. එළියේ ඉන්න ඔක්කොම ලෙඩ්ඩු. උණ්ඩ වාතමාරු කොන්දේ අමාරු හිරේ ඉන්න එකෙකුට මොනම ලෙඩක්වත් නැහැ. කොහොම තේරුණත් හිරේ ඉන්න අයට වෙනවා එළියේ ඉන්න අයට පිස්සු කියලා. ඉතින් ඒකම තමයි මම හිරේ දාන්න තීරුම හිතන්නේ. අනිත් එක මේ මිනිවරුන් නඩුවට තීන්දුව කළ මිනිස්සු මරනවා. තව කාට හරි තියනවාද නීතියක් තව එකෙක් මරන්න. ඉතින් මේ විදිහට මේ සීල વિષය මහා දරුණු අභියෝගයක් එල්ල කරනවා. අපි ආවට ගියාට අර යට මට ඇඟිලි දික් කරනවා. අර කොහොඳ නෑ මේක කොහොඳ නෑ කියලා එහෙන් ආර්දනාවක් නැතුව ඉතින් එතකොට වෙන්නේ මොකද අපිටත් එක එක නැගිලි දෙක කරනවා. බොහොම නම් බත් මෙහෙම වයන් කියන. ඉතින් මේ වෙනි තාත්තයක් කරද මොකද්ද සීලය කියන්නේ? එහෙම නැත්නම් මේ රෝමලන්දේසි නීතියද මේ? එහෙම නැත්නම් මේ UN එක ගන්න තියෙන විපස්ථා පද්ධතියද? එහෙනම් මේක එක අධිරාජ්‍යවාදීන් විසින් අර පොඩි එකා තලන්න ගන්න නීතියද? එහෙනම් බුදුරජාණන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද සමා සමාදාය සික්කත සික්ඛාපදේසු කියලා තමන් බුදු ජනශේ පණවලද ශික්ෂාපද කැමැත්තෙන් ඉල්ලගෙන හික්මනවා. එහෙම නැත්තම් තමන් තමන්ගේ මන අපෙන් ශික්ෂාපදයක් ඉල්ලගෙන හික්මනවා නම් සදාචාරය. මහත්ම ගතිය කියන එහෙම නැත්තම් අපි කියනවා ඒකට සීතල වෙනවා සංස්කෘතිකගත වෙනවා කියලා. එමෙතු කවුරු හරි පටවලා ඒ පටෝප සීලේ දරා ගන්න බැරුව අද බෞද්ධයා මොන්න තරම් උදේ ඉඳලා හැන්ද වෙනකම් පෙළෙනවද මගේ අතින් සිල්පද කැඩලා කියලා උස්සන්න බැරි බරක් උස්සන්න තියෙනවා ඉතින් සිල්පද සමාදන් වෙච්ච නැති අයට නෑ මං කියන්නේ ඒ හොඳයි කියලා මම සමාදන් වෙච්ච අයට නිසා සීලානුගහිතය කියන්නේ මොකක්ද ඊට පස්සේ තියෙනවා සුතානුගහිතය කියලා එකක් ඒ කියන්නේ අසුවිරු ඥාන තියෙන්න ඕනේ ඒ ඥානය අර සම්මා දිට්ඨිය ඍජු කරන එකක් වෙන්න ඕනේ. නැත්නම් ඒ ඥාන යොමු වෙන්න ඕනේ එතෙන්ට. එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වෙනා වූ චේතෝ මුක්ති ඵල සමාපත්තිය හෝ පඤ්ඤා විමුක්ති ඵල සමාපත්තිය සාක්ෂාත් කරන්න ඕනේ. ඉතින් ඒ අනුව බලනකොට භෞසුත භාවය කියලා මෙහිමින් දෙකක් තියෙනවා මේ ලෞකික ඥාන සහ ලෞකික සැප සම්පත් සඳහා වෙන භෞසුත ඥාන තියෙනවා. ඒ වගේම මේ භෞතික දේවල් වලින් කාමයෙන් භවයෙන් ගැලවෙන්න ඕනේ ඥානයක් තියෙනවා. ඉතින් දෙකට මේක පොදු පොදු පොදු මල්ලේ දාලා තියෙන්නේ අපි. මේ දෙකම එකට දාලා තියෙන්නේ. හරියම හරි තෝරගන්න මේක මේ මේ ඥානයේ නිසා ලාභ සත්කාර සම්මාන සිලෝක වඩනවද? එහෙම නැත්නම් ලාභ සත්කාර සම්මාන සිලෝකෙට අනිත් පැත්තෙන් නිවනට යනවද කියන එක බැලුවොත් ඥානේ වවදාකත් ඒක කියාගෙන එළියට එන්නේ. එයා ඉන්නේ එකම මල්ලේ. ඥානීය කියන එකේ නැත්නම් බෞසුත්‍ය ඥාන කියන එකේ හසුරවන කෙනා දන්නේ නැත්නම් එමින අහිංසක කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රගතිය කැමති නිර්මාණශීලී තියෙන අහිංසක කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ ඥානෙ වැඩෙන්න වැඩෙන්න එක තැනක හරකවෙන ඒ පාළියේ සඳහන් වෙන්නේ ආසවට්ටානිය කියන වචනේ. සිංහලෙන් කියන්නේ මෙට්ට වෙනවයි කිය. කොච්චර දැනව තිබ්බත් එක තැනක අරක වෙනවා. මොකද මේ ඥානෙ යොදවලා තියෙන්නේ බෞද්ධ භාවය යොදවලා තියෙන්නේ මේ ලෝක වඩක මේ ලෞකික මේ ලෝක සැප එහෙම නැත්නම් කාම සැප ලබා ගැනීම සඳහා ඒ වගේම එකක් තමයි අපි සරුවචනාංශගේ ධර්මය අහලා අපි ඇසු විරු ඥාන ලබා ගන්නවා බහුසුත භාවය ලබා ගන්නවා ඒකත් බුදුන්ගින් බණ ඇහුවේ නැත්නම් කවදාක ස්වභාවයෙන් පහළ වෙන්නේ නැහැ. බරස පරතෝഘോഷය අත්‍යවශ්‍යයි. ඒ පරතෝഘോഷයත් එක්කම මේක අර තියෙන සාමාන්‍ය ලෞකික ඥාන වලට වඩා මේකේ වෙනසක් තියෙනවා. මේක මේ කෙලවරක් තියෙනවා කියලා දැනගන්න පුළුවන් යෝනිසමනසිකාරයක් තියෙන්නත් ඕනේ. බණ ඇහෙනවත් එක්කම. එහෙනම් නිලුම වතුරෙන් උඩට මතුවලා තිබුණට පිපෙන්නේ නැහැ. ඉර පායන්න ඕන. ඉර පෑවුවට වැඩක් නැහැ වතුරේ උඩට මතුවෙලා නැත්තම්. පිපෙන්නේත් නැහැ. ඉතින් මෙන්න මේ දෙක පරතෝഘോഷයේ සහ යෝනිසමංචකාරය කියන මේ දෙක සම්මාදීත්‍යයක් ඇති කරන්න අවශ්‍යයි. ඒක මේ පරතෝഘോഷයට තමයි මෙතන අනුග්‍රහිත සූත්‍රයේ සුතානුග්‍රහිතය කියලා තියෙන්නේ. ඒක අපි මේ භාවනාවක් කරන ගමන් වටිනා කාලෙන් පැයක් විතර වෙන් කරගන්නවා නැවත නැවතත් බනහන්. හැම කෙනා මෙතන ඉන්න පුදුමාකාර දැනුම් අටුවක් වගේ. එසා කිසි කෙනෙකුට මේ කියන දේ අලුතක් නැහැ. කියපු එකමයි කියන්නේ. නමුත් අපි මෙතනදී ඒක නැවත නැවත මතක් කරමින් අපි යන පිටට ගොනුවක් යොමුක් ඇති කරලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒක නිකන් සුතානුග්‍රහිතය කියනවා. ඒ සුතානුග්‍රහිතය මේ ගමනේදී දෘෂ්ටි ඍජු කරගන්න ගමනේදී පහෙන් එකක් කියලා බුදුජානන්සේ සඳහන් කරනවා. ඒකට කියනවා සාකච්ඡානුග්‍රහිතය. අපි දවල් කෙරුවා වගේ අපි සමග එකතු වෙලා සාකච්ඡා කරන්න අපිට විශ්න ගන්න පුළුවන් ප්‍රශ්න. ඒ වගේම ප්‍රයෝජනයක් සලකන ප්‍රශ්න. මූල ධර්ම ප්‍රශ්න හෝ අල්ලපු ගෙදර ප්‍රශ්න හෝ ඇමරිකාවේ ඩොලරක උඩ යන්නේ ඇයි පහත යන්නේ කියන්නේ හෝ පෙට්‍රල් ගණන් යන්නේ ඇයි අඩු වෙන්නේ ඇයි යකට ගණන් අඩු වෙන්නේ ඇයි වැඩි වෙන්නේ කියන එක නෙවෙයි. අපිට අදාළ දෙයක්. මෙන්න මේ තුන සීලය සුතේ සහ සාකච්ඡාව කියන එක නොමැතිව අපි සමත භාවනාවට ගියාට ඒකෙන් ඉතින් අර කියන විදිහේ බලපරෝධනයක් ලැබෙයිද කියලා විශ්වාස කරන්න බෑ. ඒ වගේම අර කියන තුන තියාගෙන සීලේ සුතේ සහ සාකච්ඡාව තියෙද්දී සමත භාව නොකරුවාම ඒ ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. දෙයටම මේ සීලේ තියෙනවා. එහෙම නැත්නම් ඊට වැඩිය අද හොඳ සීලේ තියෙනවා. මේ තැහැින බහුසත භාවයකුත් තියෙනවා. ඒ වගේම මුත්තට බණක් සාකච්ඡා කරන්න ප්‍රශ්නයක් අහන්න ප්‍රකාශ කිරීමේ ශක්තියකුත් තියෙනවා. කදාවත් භාවනා කරන්න. තමතයක් වඩන්නේ. එතකොටත් ඔය වැඩේට අනුග්‍රහ වෙන්නේ. ඊට පස්සේ විපස්සනා අනුග්‍රහිතේ. එහෙම නැත්නම් මේ යථා භූත ඥානය. එහෙම නැත්නම් මේ පොදු ලක්ෂණය අවබෝධ කරගැනීම මේ ඔක්කොම නටන්නේ මෙන්න මේ මූල ධර්මයේ මත ඉඳගෙන කියලා සමස්තයේ තියෙන ඒ tire පිටිපස්සේ තියෙන මූල ධර්මයේ තේරුම් ගන්න නැතුව අර හතරම තිබුණත් වැඩක් නැහැ. ඒක නිසා තබ්බ මේ සීලානුගහිතේ සුතානුගහිතේ සාකච්ඡානුගහිතේ පස්සේ සමතානුගහිතේ සහ විපස්සනානුගහිතේ කියලා දෙකක් එකතු කරන ඔක්කොම පහක් වෙනවා. ඉතින් අපි මේ වැඩමුළුවක් ගත්තාම මේ පටන් අරගන්න ඉස්සලාම සිල් දීලා. ඉතින් ඒකෙදි මේ අට සිල් ගන්න කියලා පොතේ නැහැ. කිසිම තැනක නැහැ. ඉතින් අපි සම්මතයක් ඇති කරගත්ත අට සිල් ගනිමු මොකද බෞද්ධයාගේ නීත්‍ය පන්තිල් වෙනකොට අට සිල් ගනිමු. ඊට පස්සේ මේ සුතේ වශයෙන් ඇහුවොත් නැත්නම් කිව්වොත් මොකක්ද ඉගෙන ගන්න ඕනේ කියලා අපිට සාමාන්‍ය බෞද්ධ ආචාර්යවරයෙක් කියාවි ත්‍රිපිටකය කියලා. ඉතින් පිටිකේ කිව්වා මේ සාමාන්‍ය පොත් 50 ගණනක් තියෙනවා. බොහොම ලොකු පොත් අඩිය ගහමාරක් විතර උසයි. ඉතින් අපි මේ ජීවිත කාලය තුල කාටද පුළුවන් වෙන්නේ ඕක සම්පූර්ණයෙන් හදාගන්න මේ දරුවොත් වදන ගමන් දරුවොත් හදන ගමන් රැකියා සහොත් කරන ගමන් මේ ආදායම් බදු ගෙවන ගමන් කොහේ කරන්නේ ඉතින් ඉන්දා කාට හරි කිව්වොත් එහෙම සුත්‍රි මන්දි සම්පූර්ණ කරන්න බෑ කියලා ඉතින් උඟුව දෙනෙක් පස්ස ගන්නවා අපිට මේ සාමාන්‍යයෙන් මේ බුද්ධ අධිල පොතවත් කටපාඩම් කරගන්න බැලුවේ ඉන්නේ මේ ත්‍රිපිටකය කරන්නේ කොහොමද? ඉතින් ඒක නිසා කියන්න වෙන සුතයෙන් අපිට අදාළ කොටස වින් කරගන්න ඕනේ කියන. ඉතින් බුරුම පන්දි ස්වාමීන් වහන්සේ කියනවා මම පිටරට යනකොට ධර්මදේවා මේ දූත මෙහෙවරට මම කවදාවත් කියන්නේ බුද්ධ දූත මෙහෙවරකට මම යනවායි කියලා. මොකද ඒකකොට අපි ගිහිල්ලා මේ ඔක්කොටම බුදුහාමුදුරු පිළිගන්න කිව්වා වෙනවනේ. එතකොට ඒගොල්ල කැමති නැහැ. පුද්ගලෙ පිළිගන්න ඒගොල්ල කැමති නැහැ. කොයි කෙනත් මගත වෙන්න පුළුවන්. නිසා ධර්ම දූත කියලා කියන්නේ ධර්මයේ තියෙන මේ ධර්ම විනය දෙක උගන්වන එක. ඉතින් ඒකෙදි කිව්වොත් එහෙම මෙන්න මෙච්චර දොස් පොත් ගොඩක් තියෙනවා ඒක කොහොමකට පාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි සමත භාවනා කරනවා. ඊට පස්සේ තමයි විපස්සනා කරන්න කියලා. කිසි දිනකට එහෙම යන්න බෑ. ඒ නිසා ඒ ශාන්ති කියනවා මම මේ ත්‍රිපිටකයෙන් මම කියනවා සූත්‍ර පිටකයේ තියෙන ගැන ගත්තොත් ඒකේ තියෙනවා කළ යුතු ටික. සූත්‍ර පිටකයේ කිව්වත් අර තුනේදී ප්‍රමාණ තුනෙන් එක. සූත්‍ර පිටකයේ තියෙන එකේදී මේ අඩු ගානේ සතිපට්ඨාන සූත්‍රය ඒකේ සූත්‍ර 15000කට වැඩිය තියෙනවා. සතිපට්ඨාන සූත්‍රය දන්නවනම් එහෙනම් දැහැන දුරට සුති කියන්න පුළුවන්. මම සතිපට්ඨාන සූත්‍රය සහ අටුවාව ටීකාව ගත්තොත් අටුවා ටිකත් එක්ක සෑහෙන කොටසක් ඒක PhD එකට වැඩි ඉගෙන ගන්න තියෙන දෙයක්. ඒ නිසා කියනවා සතිපට්ඨානය කිව්වත් අමාරුයි. ඒ නිසා මම මේ සතිය විතරක් ගන්නවා. මේ භාවනා කරනකොට දත යුතු දේ මතක තබා ගත යුතු දේ හදෑරිය යුද්ධේ සතිය කියලා මේක පුංචි කරලා පෙන්නනවා. එතකොට කෙනෙකුට ඉදිරිපත් වෙන තියෙන අවස්ථාවක් වැඩි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේම කිව්වට ඕනම කෙනෙක් චෝදනා කරන්න පුළුවන් බුදුජාණන් වහන්සේ දේශනා කරේ සතිය විතරද? එහෙනම් මොකටද මේ 84000ක් ධර්මස්කන්ධේ කොහොමද කෙනෙකුට කරන්න කියන්න පුළුවන් වෙන්නේ මේ ඔක්කොම මේක ඇතුලේ තියෙනවායි කියලා ආදි වශයෙන් ගොඩාක් මත ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඒ බුදුන් පඬිසාන්ත ඉදිරිපත් කරන මතේ බාර ගන්න පුළුවන් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. නමුත් මේ ප්‍රයෝජනේ සලකලා වැඩ කරනකොට පේන්න තියෙනවා. ඒත් මම පක්ෂක් ගහයිව තමයි කියන්නේ. ඒකේ නම් ගමනක් තියෙනවා කියන්නේ. ඒ නිසා මේ අපි අහන සුතය අපි අදාරන දේ මොකක් හරි තේමාවකට අල්ලගත්තොත් නම් අපිට පුළුවන් ඒ තේමාව ඉවර කරන්න. එහෙම නැතුව අපි මේ දොඩංගොඩ බදාගත්තා වගේ ඔක්කොම බදාගත්තොත් එකක්වත් අතර අහුවෙන්නේ. අත දාලා එකක් ගත්තොත් ගන්න පුළුවන්. ඒ නිසා මේ සුතේ ගුණයක් අවශ්‍යයි. අන්නේ ගුණුව සුතෙන් ලබන මේ ගුණුව විනිශ්චය කරන්නේ Tamanද කුරුණාශිද කවුද කරන්න කියන එක මේක ඉතින් අපි දිගටම පරිශන කරන දෙයක්. ඊළඟ සාකච්ඡානුගහිතයට ගියාම අපේ භාෂා විලාසේ යන්නේ කොහෙද කියලා අහුවොත් කියන්නේ මල්ලේපොල් කියලා. කිසිම කෙනෙකුට Tamanට ඕන දේ sannivedana කරගන්න බෑ. ඒ ඒ ඒ චපලකම නිසා නෙවෙයි, ජඩකම නිසා නෙවෙයි. බොරු කියලා පුරුදු වෙලා. සම්බප්පලාව කියලා පුරුදු වෙලා. අතිශෝක්තිය කියලා පුරුදු වෙලා. කිව්වොත් දෙයක් අපි අතිශෝක්ති කළනේ කියන්නේ. කියන දේ ටිකක් උපමට්ටම් දාලා කියන්නේ. ඉතින් අන්තිමට උපමට්ටම් විතරයි ඉතුරු වෙන්නේ කියන දේ නැහැ. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීමේදී ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කරපු මේ සේවය මේ කතා කරන දේ හරියට ෂෝට් ඇන්ඩ් ස්වීට් පොයින්ට් එකට කතා කරනවා කියන එක මම ජීවිතේ මම දැකන්නේ. ඒ වගේ පිළිසුදුවක් කරන කෙනෙක්. ඉතින් ඒ නිසා සීලානුගහිතේ සුතානුගහිතේ හරියටම ඒකට එල්ලුණා නම් කියන කියන්න ඕන දේ ප්‍රකාශ කරගැනීමේ ශක්තිය. sannivedanaya ආවනම් ওই කියන අනුග්‍රහිත පහෙන් අමාරු කෘත්‍යයෙන් 50% ඉවරයි. ඒක නිසා භාවනා නොකරනවා කියලා චෝදනා කරන්න බෑ. ඒ වගේම නිවන ප්‍රාර්ථනා නොකරනවා කියලා චෝදනා කරන්න බෑ. නමුත් කියන්නේ මොනවදෝ වල්පල් හැරි වගේ. ඉතින් ඒක කොහොම අයින් කළා මේ අදාළ දේ මතු කර ගන්නවා කියන එක පොල් ගහක් කපලා පොල් ගහේ ගොබේ එළියට ගන්නවා. බොහොම අමාරුයි. ඒ නිසා එක්කෙනෙක්වත් නැහැ පූර්ණ ලකුණු ලබන කෙනෙක්. නමුත් ඒක උත්සාහ කිරීමෙන් අර කරන්න දෙයක් නෑ. ඒ නිසා අපි නැවත නැවතත් කමඨාන් සුද්ධ කරමින් සාකච්ඡා කරමින් මගේ ළඟ ඉස්සරහින් ඉන්න පිටස විශ්වාස කරන්න වෙනවා අපිට. නැත්නම් අපිට මෛත්‍රී බුදුහමර ළඟ ඉන්න වෙනවා. නිසා මේ කරන්න ඕනේ කියලා මේ සාකච්ඡා අනුග්‍රහිතට ගියොත් ඒකේ එල්ලයක් ගුණයක් යොමුක් පිට පොන්දක් පෞරුෂත්වයක් එන්න පටන් ගන්නවා. ඒක මේ මේ චේතු විමුක්ති ඵලයට ප්‍රඥා විමුක්ති ඵලයට තරන්නේ නෙවෙයි. බිස්නස් වලටත් ඕන. අධ්‍යාපනයටත් ඕන. වෙදෙක් ආවට ගිහිල්ලා ලෙඩ ටික කියන්නේ. රෝග ලක්ෂණ කියන්නත් ඕන. ඒ නිසා ගැඹුරින් ගියාට ඒක හැමදාම වැඩවලදී අපට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා භාවනා වැඩමුළුවකට ඉන්නකොට අපිට එක පැත්තකින් අර වගේ ලෝකෝත්තර දෙයක්ත් එල්ල කරගෙන යන්න පුළුවන්. ඔය ගොඩාක් අනිත් පෙළ ගැස්වීම නැත්නම් ගුණ වීම එන්න පටන් ගන්නවා. ඒ මූලික ඒ ලෑස්තිය නැත්නම් සූදානම් වෙ යෑම එහෙම නැත්නම් ලෑස්තිලා යන්නේක ඉතින් උංගව දෙනෙක් ගුඪ ධර්මයක් විදිහට හලකනවා, গুপ্ত ධර්මයක් විදිහට සිතනවා. එහෙනම් අපිට පින්න නැතුව ඇති. අපිට මේ ආත්මේ කරගන්න බැරි වෙයි. ඕකට වෙනමම හිතක් හදා ගන්න වෙයි කියලා අපි ගොඩක් වෙලාවට ඒ මම ලෑස්තිලා යනවා කියන එක වැරදි විදිහට අර්ථකථන කරනවා. නමුත් කොයි වෙලාවක හෝ අපි ප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරනකොට ඒ වැඩේට අවශ්‍ය සැකස්ම ලෑස්තිය එන්න පටන් අර ගන්නවා. ඒක එන්නේ ජාතකයෙන් ආපෙකද්ද, ඥාන වලින් ආපෙකද්ද, කර්ම ශක්තියකින් ආපු එකක්ද නැත්නම් මේ ඉගෙනගත්ත දේ හරහා මේ ආත්මේ පුහුණු කරන එකක්ද කියලා ගත්තොත් හරිම අමාරු කියන්නේ. ඒක හරිය අමාරු කියන්නේ. හැබැයි ඒක තමයි තීන්දුව කරන සාධකේ අපි වැඩේට යනකොට ලෑස්තිලා යනවා මෙන්න මෙතන යන්න ඕනේ කියලා දැනගන්න ඕනේ. එහෙම නැතුව කනා බල්ලන් ගැහුවා වගේ. නැත්තම් විද්‍යාවට බැඳුනේ පඳුරට කී කියා ගියොත් ඉතින් අර නාස්ති වෙන ප්‍රස්තාව අවස්ථාව අමුද්‍රව්‍ය කොච්චරද කියලා කියන්න ඒ නිසා ඔය සමතිදි ගොඩක් වෙලාවට ඔය ඒකාග්‍රතාවයේ කියන චෛතසිකයේ හරහා අපි ඒ අදාළ Tamanට අඩුම කෙලෙස් ඇති කරන අරමුණකට හිත යෙදීමේ ශක්තියක් අපි ඇති කරගන්නවා. ඊට පස්සේ විපස්සනාදී තේරුම් ගන්නවා. කවදා හරි විපස්සනා තේරිච්ච දවසේ එක්කෙනෙක්වත් ආරම්භයේදී නිවන් දැකලා ඉඳලා නැත්තේ නෑ එක්කෙනෙක්වත් පිළිගන්න ලැහැස්ති නෑ. උපදිනකොටම නිවන් දැකලා තියෙන්නේ. නමුත් ඒගොල්ල අර බලන්න ඕන තැන නෙමෙයි බලන්නේ වටේ කාටද. හරියට විපස්සනා ආපු දවසේ තේරෙනවා දුර්ලභෝ manussත්ව පරිලාභෝ manussාත්ම ප්‍රතිලාභයක් ලැබීමම දුර්ලභ දෙයක්. නමුත් මේක ලෝකේ ඉන්න එකෙක්වත් නැහැ හැම එකාම හැම එකීම ඉන්න නැද්දකින් මං වගේ කාලකන්ණියෙක් නැහැ. මං වගේ අවසනාවන්තයෙක් නැහැ. අල්ලබුද්දරේ කාම ෂෝක් එකට ඉන්නවා. අල්ලපු රටේ කට්ටිය හොඳට ඉන්නවා කියලා හැමදාම මේ උරේ කන එළදෙන එහා යුරේ ගන්න එළදෙන්නට නම් ෂෝක් එකකට තනකොළ තියනවායි කියලා හිතෙන. මේ Taman කන දිහා බලපුවම ඔක්කොම වේලිලා ගන්න දෙයක් නෑ. එහා පැත්තේ ඉන්න එළදෙන හිතන නැද්දකින් මං කන දැන මොකක්වත් නෑ අරගෙන ඉන්න එළදෙන ෂෝකෙට යායට තනකොළේ කනවා කියලා. ඉතින් ওই විපස්සනාව නැති වුණාම දකින්නේම දුර්වල පැත්ත විතරයි. මෙන්න මේ වාගේ පරිසරයක තියෙද්දි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරනවා දසුත්තරම් පවක්ඛාමි පත්තුම් සම්බෝධිපත් පත්තුන් නිබ්බාන පච්චා කියලා මේ ධර්ම කොටස රාශියම අවුරුදු 45ක් පුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පෙළ ගැස්වීමක් පෙළ ගැස්සනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ එවැනි මහා ධර්මස්කන්ධයක් මේ වගේ දෙයකට පෙළ ගැස්සන්න සාරිපුත්‍ර සාංශට අයිතියක් තියනවාද? සුදුසුකමක් තියනවාද කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් සාරිපුත්‍ර සාංශයක බලයෙන් අරගෙන අපි වාගේ අවුරුදු 2600 කට පස්සේ පහළ වෙන මිනිස්සු ගැන හිතලා එදා හදපු ඒ කෙටුම්පත ඒක තමයි දසුත්තර සූත්‍රය ඒකෙදී ප්‍රධාන අත්‍යවශ්‍යංග ඔක්කොම ගොනු වෙලා තියෙනවා. ඒ ගොනු කරලා ඒකේ පිළිවෙලකට එන්නම් පතයක් ප්‍රතිපදාවකට හදලා දීලා තියෙනවා. ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ මේ ගුණය සකස් කිරීම ඥාන ප්‍රස්ථාන ඥාන විභාග කියලා කියනවා මේ ඥානෙ නෙවෙයි මේ කතා කරන්නේ ඥානෙ අර්ථයක් සඳහා යම් ගුණයක් සඳහා සකස් කිරීම ඉතින් මේ ඒ සාරිපුත්‍ර සාංශගේ හැකියාව පින නිසා වෙන්න ඇති අපේ සරුවචන් වහන්සේ සාරිපුත්‍ර සාංශේසක ධර්මසේනාධිපති කියන නම දීලා තියෙනවා. ඉතින් සරුවචනන්සේ ඉන්න කාලේ මේක කරපු නිසා සරුවචනන්සේගේ අනුමත වෙච්ච ගතියක් පේන්න තියෙනවා. ඉතින් අපි මේ වැඩමුළුවට ගන්න හදන්නේ දසුත්තර සූත්‍රය තමයි. දසුත්තර සූත්‍රයේ ඒ ධර්ම කොටස අනුවම මගේ ඉලක්කම් වල තියෙනවා දැන්ට වැඩමුළු 54ක් කරලා තියෙනවා. ඒ සූත්‍රය අනුව ඒකම මූලිකත්වය ගෙනගෙන ඒකම ධර්ම මාතෘකාවක් කරගෙන ඊගාව එක තමයි මේ කරන්න හදන්නේ. ඒකෙදි සාරිපුත්‍ර සාංශේ නවයේ පොත 1 2 3 4 5 6 7 8 9 කියන විදිහට ඇවිල්ලා නවවෙනි පොතේ ප්‍රශ්නේ මාතෘකාවට යොමු කරගෙන සඳහා අහන ප්‍රශ්නේ තමයි කතමේ නව ධම්මා බහුකාරා. එවත්නි රැස්විචි පාතක භික්ෂු භික්ෂුණී පාතක පාතික අපිට ඉතින් අහනවා. එවත්නි මේ Tamanට බොහෝ උපකාර කරන ධර්ම නමය මොකද්ද කියලා ඇහුවොත් කවුරු හරි බෞද්ධයෙක් වශයෙන් දන්නවද කියලා. ඉතින් එතෙන්ට එන්නේ ඉස්සෙල්ලා ඉස්ලාම සූත්‍රේ පටන් ගන්නකොට අහන්නේ කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා. කෙනෙකුට වැඩියෙන්ම උදව් කරන එක ධර්මය මොකද්ද කියලා ඇහුවොත් ඒක මේ ශාස්ත්‍රයේ වළංගු ප්‍රශ්නයක්. එතෙන්දි සාරිපුත්‍ර සාංශම ප්‍රශ්න මේ වගේම උත්තරයක් දෙනවා ප්‍රශ්නය අහලා. කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා කාට හරි එකම ධර්මයක් බොහෝ උපකාර බින්ස පිහිටෙනවා නම් ඒ මොකද්ද කියලා අහුවොත් අප්‍රමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ. අප්‍රමාදය තමයි බොහෝ උදව් කරන එකම ධර්මය. ඉතින් මේ අප්‍රමාද ධර්මයේ තමයි මේ නව පැත්තකට කඩලා වෙන්නන්නේ කතමේ ද්වේ ධම්මා තයෝ ධම්මා ආදි වශයෙන් ගෙනල්ලා කතමේ නව ධම්මා බහුකාරා අර එකක් වශයෙන් ගත්ත එක දිග ඇරලා පෙන්නනවා පතුරු ගහලා පෙන්නනවා විසුතුරු කරලා පෙන්නනවා තමන්ට උදව් උපකාර කරන ධර්ම එකට දාලා කියන්නත් පුළුවන් ඒ තමයි සාරිපුත්‍ර සංස්කෘතියේ දක්ෂක ඒක හිතන සාරිපුත්‍ර සංස්කෘතික ධර්මයක් නෙමෙයි බුදුරජාණන්සේ ඉදිරිපත් කරන්න හැදී මේක දෙකට කඩලා පෙන්නනවා පුළුවන් තුනට කඩලා පෙන්නන්න පුළුවන්. 4 5 6 7 8 9 වශයෙන් ගිහිල්ලා. කත මේ නව ධම්මා බහුකාරා. එතකොට ඒක සාරිපුත්‍ර සාංශය අහන්නේ මේ මම මෙන්න මේකයි අද පන්ති කියලා දෙන්න පහඩම කියලා ටීචර් ඇවිල්ලා කල්ු ඇල්ලේ මාතෘකාව ලියනවා වගේ. ඊට පස්සේ ඒකට කරුණු කියලා දෙනවා නැත්නම් අපි යන්න හදන්නේ මේ පාරේ කියලා නව යෝනිසෝ මනසිකාර මූලක ධම්මා යෝනිසෝ මනසිකාරයේ මුල් කරගත්ත ධර්ම නවයක් තියෙනවා. බුදුසෙන්සේ පෙළ ගැසලා ඒ පාර දිගේ ගියොත් Tamanට පෘථග්ජන මට්ටමේ ඉඳලා නැත්නම් Taman අද ඉන්න මට්ටමේ ඉඳලා ඔය කියනා වූ දෘෂ්ටි ඍජු කර ගැනීම චේතු විමුක්තියෙන් හෝ ප්‍රඥා විමුක්තියෙන් කෙලවර කර ගන්න පුළුවන් ගමනක් තියෙනවා. ඒ කියන්නේ අපිට යම් ප්‍රමාණයකට දැනගන්න පුළුවන් මම මේ ආරම්භක තැනද ඉන්නේ මැදද ඉන්නේ අගට කිට්ටු කරලාද ඉවර කරලාද කියන කරුණු දැනගන්න පුළුවන් પરම්පරාව බලනකොට. ඉතින් ඒක මේකේ සමස්තයකට බණ කියනකොට හොඳ ඥානවන්ත ක්‍රමයක්. මොකද අපි එක එක්කනාගේ දැනුම් මට්ටම් එක එක්කනාගේ අවශ්‍යතාව වෙනස්. ඉතින් ඒ නිසා අපිට මේ නමයම එක දේ එක විදිහට උදව් කරන්න නොවෙන්නේ ඉඳී තියෙනවා. නමුත් අපිට හිතා ගන්න පුළුවන් වෙයි එහෙනම් මම වෙන්නේ මෙතනයි මම හිර වෙලා තියෙන්නේ. මට ඊට ඉස්සලා කියපු ටික නම් තේරුණා. මේ මෙන්න මෙතන යන්න තියෙන කියලා සමහර විටක රෝග ලක්ෂණය විනිශ්චයක් එන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ භාවනා වැඩමුළුවේ ධර්මදේශනාවල් වල මේ මේ වැඩමුළුවේ මූලිකම සාකච්ඡා කරන හදන ප්‍රශ්නය තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. මේ යෝනිසෝ මනසිකාරය කියන එක මේ යෝනිසෝ කියන එක විශේෂණ පදය ඒකට අයෝනිසෝ දැම්මොත් අයෝනිසෝ මනස්කාරය වෙනවා. යෝනිසෝ කියලා දැම්මොත් යෝනිසෝ මනස්කාරය වෙනවා. ඒකට ඒකේ පදය මූලයේ ගන්න තියෙන්නේ මානසිකාරය කියන චෛතසිකේ. ඉතින් මේ මානසිකාර චෛතසිකය හැම දෙයකටම මුල් වෙනවා. ඒක යෝනිසෝ මනසිකාරනොත් හොඳ දෙයට යොමු කරනවා. අයෝනිසෝ මනසිකාරට ගියොත් නරකට යොමු කරනවා. ඉතින් මේ යෝනිසෝ මනසිකාරය නැති හැම වෙලාවෙම අපේ හිත නරකට තමයි ඇදෙන්නේ. එහෙම නැත්නම් පංචකාම සම්පත්තියට, නැත්නම් ලෝක වර්ධනයට, එහෙම නැත්නම් ලාභ සත්කාර සම්මාන දී ලෝක වලට, එහෙම නැත්නම් තණ්හා මාන දිට්ඨියට මොනව හරි දෙයකට ඇදලා තියෙන්නේ. ඒ නිසා මේ නැති එකක් නෙවෙයි. දැන් අපිට තියෙන්නේ ඒ අයෝනිසමනස්කාරය මොකද්ද කියලා දැනගෙන ඒක යෝනිසෝ පැත්තට දාගන්න එකයි. එහෙම නැත්නම් රිවර්ස් එකට දාලා තිබුණ ගියර් එක ෆෝවර්ඩ් එකට දාගන්න එකයි තියෙන්නේ. ඉතින් මේ මානසිකාර කියන චෛතසිකයත් හරි පුදුමාකාර දෙයක් මනුස්ස මනසේ තියෙන අනෙක් සත්තුන්ගේ නැති ස්වච්ඡන්දයට ඉඩ දෙන පරිණාමය වෙනසක් කරගන්න පුළුවන් චෛතසිකයක් තමයි මනස්කාරය කියලා කියන්නේ. එහෙම චෛතසික තුනක් ත්‍රිපිටකේ බලනකොට පේනවා. යෝනි මනස්කාරයට ඉස්සෙල්ලා මේ විතක්කේ කියන චෛතසිකයත් ওই කෘත්‍ය කරනවා. ඊට පස්සේ මානසිකාරයෙන් පස්සේ චේතනා කියන චෛතසිකයත් ওই වැඩේ කරනවා. ඒක අපි දල වශයෙන් ගත්තොත් මොකද්ද මේ විතක්කයෙන් කරන්නේ? මොකද්ද මානසිකාරයෙන් කරන්නේ? මොකද්ද චේතනාවෙන් කරන්නේ කියලා ගත්තොත් අපිට බොහෝ දේවල් දුන්නාම ඒකේ වඩාත්ම හොඳ දේ මේ සුමගට යොමු කරන දේ මොකද්ද කියලා සමස්තය අතුරෙන් Tamanට අවශ්‍ය කරන හොඳ දේ තෝරන එකට තමයි තේරීම තමයි විතක්කයෙන් කරන්නේ, මානසිකාරයෙන් කරන්නේ, චේතනාවෙන් කරන්නේ. ඉතින් ඒක නිසා ඒ ධර්මතාවයක් අපි ළඟ තියෙනවා කියලා දන්නේ නැතුව ඔය හැඟුම් උදාහරලා වැඩ කෙරුවොත් විතක්කේ යන්නේම මිච්ඡා විතක්ක පැත්තට. මානසිකාරය යන්නේම අයොන්ස මානසිකාරයට. චේතනාව යන්නේම කර්ම රසකරනද උගක් වෙලට අකුසල කර්මයි. ඉතින් මේ මෙවැනි ගමනක තමයි ගොඩාක් අපේ සංසාරේ අපි ගිහිලා තියෙන්නේ. ඉතින් කොයි වෙලාවක හරි කතමේ නව ධම්මා බහුකාරා කියන ಪದයට තේරුම් අරගන්න ගිහිල්ලා මේ මානසිකාර මූලක ධර්මනාවේ කියනකොට අපිට මානසිකාර කියන වචනේ පොඩ්ඩක් තේරුම් අරගන්න වෙනවා ඉස්සරහට කියන ඒවට අර්ථය දැනගැනීම සඳහා. එතකොට මේ දැනගත්තොත් කවුරු හරි හැම චිත්තක්ෂණයකම එක්ක සංසාරේ එක්ක නිවන තියෙනවා මෙවැනි ක්ෂණයක් ඇති අපේ ජීවිතයේ අපි කොයි වෙලාවෙද තහවුරු කරගන්නේ දැන් නම් මේ චිත්තක්ෂණ යන්නේ නිවනට දැන් නම් මේ චිත්තක්ෂණ යන්නේ සංසාරයට නැත්නම් අකුසලයට කියලා තේරුම් ගැනීමේ හෝ තේරුම් නැගීමේ අයිතිය අපි ගමේ වන්දලේ හාමුදුරන්ට දෙනවද නැත්නම් තියන්නිකයි ලොකු හාමුදුරන්ට දෙනවද නැත්නම් බුදු හාමුදුරන්ට දෙනවද නැත්නම් අම්මට තාත්තට දෙනවද කියන එක අපි හරි කැමැති කාට හරි දෙන්න කැමැති පුළුවන් නම් දෙන්න බෑ අනිකු සීලුම ආගම් වල කිව්වා ਸਰබ බලධාරී දෙවියන් වහන්සේ නැත්නම් මැවුම් කාර්යය උගත විනිශ්චය කරනවා ඒ නිසා ඕගොල්ලෝ කලබල වෙන්න එපා ඕගොල්ලෝ යාට පඳුරු ටිකක් දාලා අල්තාරේ ඉස්සරහට ගිහිල්ලා අනේ දෙයියනේ මගේ වැඩේ කරලා දෙන්නේ කියලා යන්නේ කියලා. ඉතින් ඒකට බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මුළු ලෝකෙම හිටියේ එතන. තමන්ගේ ඉදිරිය තමන් මේ තීරුම් තීරුම් කිරීමේ ශක්තිය බල බාර ගන්න පුළුවන්. සාර බලධාරී. එහෙම නැත්නම් විධායක ශක්ති සහිත යම් කිසි කෙනෙක් ඉන්නවා නම් හේතු කරන්න තමයි අපි බල බල හිටියේ. ඉතින් සරුවචනාංශ චිබුදුනේ එහෙම පරිසරයක තමයි. නමුත් අර ගෙනාවු පාරමිතා බල නිසා මුන්නාංශයට තේරුණා අපි මේ කොහෙදෝ යන දඩබීමේ මේ මේ මේකක් හදාගෙන කටයුතු කරාට විනිශ්චය තියෙන්නේ මගේ ඇතේමයි කියන. ඒක මහා භයානක දෙයක්. මේ මිනිස්යාමයි තමන්ගේ දේ විනිශ්චය කරන්න කියන එකට අද ශිෂ්ටාචාරයේ කිසිම තැනක ඉඩක් නැහැ. එහෙම හිතන මිනිස්සයා හිතුවක්කාරයේ, කඩප්පුලියේ, ප්‍රත්‍යඅදුකාරයේ කියලා කොම් කරන එක තමයි තියෙන්නේ. මගේ හොඳ හෝ නරක තීන්දුවනේ මං අතේ කියන එක කිව්වොත් එහෙම කියපු හැම කෙනාටම ශිෂ්ටාචාරය සලකපු හැටි පේන්න තියෙනවා සොක්‍රටිස්ට වසවිදුර දීලා කිව්වා ඔබ මේ ලෝකෙට ගැලපෙන්නේ නැහැ මේක පිළමැතියක් කියලා. ලෝකෙ හිටපු හොඳ හැම නායකයෙක්ම කුරුසෙට තියලා ගැහුවා එනේ නැත්නම් වෙඩිචිප් මැරුවා. ඒ තමයි වෙඩිචන්දර ගියොත් වෙන දේ. නමුත් ඒ එක එකනා මතුවෙලා ආවා. සංසාරේ පුරා එක එක නම තුලාව කවුරු කහාට වැඳගෙන පුදාගෙන හිටියත් ඒ කිසිම කෙනෙකුට තව දෙයක් කිරීමේ හැකියාවක් නැහැ Taman තුල තියෙනවා. ඉතින් ඒ Taman තුල තියෙනවා කියන දේ බාර ගන්න මානසිකත්වය මමයි මගේ විනිශ්චය කරන්නේ අපි කාට හේතු කරත් මේ අල්ලපු කිතුමන්ච හුණියම් කරලා එහෙම නැත්නම් මේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිසා එහෙම නැත්නම් මේ වැහැපු නිසා එහෙම නැත්නම් මේ අරක නිසා මේක නිසා කියන කතා හේරම ආත්ම සංඥාවට වැටෙනවා ආත්ම තුෂ්ඨයට වැටෙනවා මේ ඔක්කොම මමයි වගේ කියන්න ඕනේ කියනවන්නා තේරුම් ගන්න අපිට පුංචෝ හැකියාවක් තියෙනවනම් අපිට මේ මානසිකාරය කියන වචනේ තේරුම් ගන්න ඕනේ. ඒකට ඉස්සර වෙලා එන විතක්කයත් ඒකට පස්සේ එන චේතනාවත් ගත්තොත් මේ මානසිකාර කියන චෛතසිකයේ පරිණාමයේදී මානවයාට විතරයි පිටලා තියෙන්නේ. ඒක දන්නේ නැහැ මිනිහා කියන නම ඇවිල්ලා තියෙන්නේ කොහොමද එහෙම කතා කරන්න කවුරක්වත් කියලා නැහැ. අනේ කිසිම කෙනෙකුට එහෙම වෙනස් කරන්න හැකියාවක් නැහැ. සහජාසී හැටියට පූතට තින්නේ මීයක් දැක්කොත් පැනලා කනවා මිසක් ආ. මීයක් ඉස්සරහ ධාන නවගුණ වලක් අරගෙන අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාසන සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ කියලා නවගුණ වඩන්න ඌසෙකුට බෑ. ගැරන්ටි උටත් බෑ. ඉතින් අපි මේ මානසිකාරයේ මට හොඳට හෝ නරකට අහුවෙච්ච දැලිපියක් වගේ එකක් කියන එක දන්නේ නැති වුණොත් අපිත් මීයේගේ මට්ටමට වැටෙනවා ගැරන්ඩියෙක්ගේ මට්ටමට බුදුජානකේ තඳහන් කර දෙනවා මගෝ කියන වචනේ මුර්ගියෙක් වෙනවා අපි ඊට පස්සේ අපේ තීන්දුව ගන්නට නියෝජිතෙක්පත් කරනවා අයිතුම තමයි මාව තීන්දුව කරන්න ඕනේ එයාගේ හොඳ නිසා තමයි මේ ගුණේ එයාගේ වැරද්ද නිසා තමයි මේ ගුණේ කියලා අපි එක එක්කනට බැගෑවෙන එක බාල්දු වෙන එක මෞංකාරයක් ඉන්න හැම ආගමකම පොදු දෙයක්. හැම කෙනාටම තියෙන ancestral guilt එකක්. අපේ මූලිකත්වයේ කරපු කට්ටිය වැරදි නිසා අපි හැමදාම මේ දඬුවම කරන්න ඕන. දඬුවම විඳින්න ඕන. ඒක ඉතින් දෙයයන් ආශේ කවදාද අයින් කරපු දවසක මිසක් කරන්න බෑ. මම සිතාර්ථ ගෞතම කියන මේ තරුණයා බැලලා බැලුවා මේ අම්මලා පාත්තලාද ඔක්කොමල මේක යන්නේ. මේක පරිශීලනය කරලා බලන්න ඕනේ කියලා. හොයාගෙන යන ගමන තමයි මේ කිං කුසල ගවේෂී කිං සච්ච ගවේති කියලා කියන්නේ අපිත් ඒ පාර තමයි යන්නේ. ඒ නිසා අපිට කොයි වෙලාවේද කොයි චිත්තක්ෂණයේද කොයි සම්දිස්ථානයේද තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මමමයි මගේ දේවල් තීන්දුව කරන්න කියලා. ඒකට නම් පෞරුෂත්වය ඇත්තෙම නැහැ. අපි කොහෙන් හරි හොනෝ ඒජන්ත කෙනෙක් හොයාගන්න මේ දෙයට හේතුව මෙයා. මේ දෙයට හේතුව මේ මේ සාධකේ. ඒකල වෙලා ඒක ගැන දීර්ඝ විස්තර කතා කරනවා මිසක් තමන්ට කළ යුතු දේ කළ යුතු වෙලාවේදී අවස්තික වටිනාකම දැනගෙන කරන්න හැකියාවක් තියාගෙන ඒක නොකර ඉන්න එකට තමයි පුත්තජනය කියලා කියන්නේ. ඒක තියාගෙන ඒක ක්‍රියාත්මක කරන එකට සීක පුද්ගලයි කියලා කියනවා. අඩේ දැන්නව දන්නේ මහලක පුළුවන්කම තිබිලා තියෙන කියලා දැනගත් එක්ක නඩ රහතන් වහන්සේ කියලා කියනවා. ගුණ ටිකෙන් නම් ඔක්කොම සමානයි. බුතඥයද සීකද රහත් උනාද සීක පුද්ගලයා වැටි වැටි හරි කොහොම කොහම හරි නෑ වෙන්න ඇති මම නම් මෙහෙම ඇදහිම් වගේක් තියෙනවා පිළිගැනීම් වගේක් තියෙනවා නමුත් උත්සාහ කරලා බලන්න ඕනේ මේ මම මගේ දේ තීන්දුව කරනවා කියන අදහස ඒකේ යම් සාර්ථකත්වයක් ඇති කරගෙන ඉන්න එකනට ලෝකේ දෙන වැඩිම ඇබ්බැහි ඒක වෙනවා ඊට පස්සේ ඒක ඔප්පු කරන ක්‍රමය අධිකටම වැඩ කරනවා කවදා හරි තීන්දුව කරන දවසක රහත්ුණයි කියලා එයාට තියෙනවා මොකක්වත් ලැබෙන්නේ නැහැ. උප්පත්තියේ මේ ඔක්කොම තිබිලා තියෙනවා. අපි මේ වටපිට හොය හොයා ඉඳලා තියෙනවා. ඉතින් අන්න එවැනි වාතාවරණයක් නම් තියෙන්නේ මානසිකාර්යයේ තියෙන මොන වගේ කාර්යභාරයක්ද ක්‍රියාවලියක්ද කියන්නේ ඉස්සෙල්ලා මම පොඩි කතාවක් කියන්නම්. එතකොට මේ ඒක දන්න කතාවල් මෙල්බන් කට්ටිය මම කියපු කතාවල් දන්නේ නැති එකක්වත් නැහැ ඔක්කොම දන්න. ඒ වුණාට අර වෙලාවෙ හැටියට කතන්දරයක් කිව්වේ නැත්නම් මේ උණු මූණ නිකන් ඔක්කොම අට වෙලා තියෙන කට්ටියගේ ඒක අර මූණට ලේ ටිකක් උනන්න එපා. නැත්නම් ඉන්නේ ඔක්කොම අඬා වැටිලා. ඒ ඉස්සර ගම ගෙවල් වල තිබිලා තියෙන්නේ ගම්මැද්දේ පිටියක් වටේ වටේට ගෙවල් ටික හදා ගන්නවා. ඈත පළාතේ තමයි හේන් කොටා. ඉතින් දවල් වරුවේ මිනිස්සු ඉන්නේ හේනේ. රැය එනකොට අර ගෙවල් ටික ඔක්කොම හරි ගස්සලා මැද බිඳුල හදාගන්න. ඒක වටේට වැටක් ගහ ගන්නවා. ඒ වැටිය දා ගන්නවා කුකුළු ටික. ඊට පස්සේ ඊට වටේ වැටක් දා ගන්නවා. ඒකේ එළුව වගේ සත්තු දා ගන්නවා. ඊටත් එහා පැත්තේ හරක් වගේ සත්තු දාගෙන ඒ කවුරු හරි එනවනම් හරක් ගීට්ටු අරගෙන ඇතුළට ගිහලා ඒක වහලා එළු ගීට්ටු අරන ඒක වහලා කුකුළු ගීට්ටු වහලා ඇතුළට යන්න ඕනේ. ඒ ගියක් කරා ගියොත් තමයි ගිමැද්දට යන්න පුළුවන් වෙන්නේ. ඒකට ඔක්කොමලා නිතරම බලනවා කුකුලෙක් ඇඬුවොත් හරකෙක් කෑ ගැහුවොත් එළුවෙක් කෑ ගැහුවොත් සතෙක් ඇයි. ඉතින් ගමට පුළුවන් එතකොට ඒක ක්‍රියාත්මක වෙන්නේ ඒගොල්ල බොහොම සරල උපකරණ තිබිලා තියෙනවා. ඉතින් මේ කතාව වැඩ නැහැ මං කියන එකට. කොහොම හරි මේ දවල් වරුවේ ඒ ගමරාලක හේන වැඩ කරගෙන ඉන්න ගමන් මොකක් හරි එකකින් හාමිනේ මතක් කරලා තියෙනවා. දැන් ගම මහගේ මතක් කරලා තියෙනවා. ඉතින් ඇවිල්ලා දැන් ගම මහගේ හාල් කරනවලු. මේ මනුස්සයත් ළඟ ඉඳගෙන ඉන්නකොට අර පොල්ලතුගේකට ගිනි ගත්තා. මේ ගෙදර තිබුණු ගිනි රඹුවක් ගිහිල්ලා. ඉතින් දැන් ගේ ගිනි ගන්නවා. ගමරාල ගම්මැද්දට මැලලා කෑ ගහනවලු. පිරිමි කෙනෙක් වරෙල්ලා, පිරිමි කෙනෙක් වරෙල්ලා ගෙට ගිනි ගත්තෝ කියලා. ඉතින් පිරිමි ඔක්කොම ඒකට අතර හේනට ගිහිල්ලා. මේ මිනිහා විතරයි ඉන්නේ. ගම මහගේ කිව්වලු ඇයි යෝදේ උඹත් මිනිහෙක් නේ කියලා. හැබැයි නේන යෝධිය මට මතක නැති වුණානේ කියලා කැකපට ගහගෙන නැගලා ගින්න නිව්වලු. උගේ පුරුද්ද තියෙන්නේ කාට හරි කතා කරලානේ ගමනාලේනේ. දැන් අපිටත් එහෙමනේ. මොනවාද දෙයක් ඕනෙච්චා මට මේක කරලා දෙන්න කියනවා. කරගන්න ගිය දවසේ තේරෙනවා මේ මනුස්සයාට කියලා මේක කරගන්න කියලා ඒක නඩත්තු කරනවට වැඩිය මේ වැඩි තමන් කරගන්න එක ලේසි. ඔය පළවෙනිම රිට්‍රීට් එකට ආපු වෙලාවේදී විදේ අමාත්‍යන්තික ලේකම්තුමෙක් ඇවිල්ලා අපි දන්නේ ඉතින් යා ගිහිල්ල වෙලා ඒ පැන්ට්‍රියක් හදලා තිබුණා. ටී එකක් හදාන බොන්න කියන. ඉතින් එයා වෙනද නෝනටනේ කතා කරන්නේ. නැත්නම් වැඩ කරලා එදා ගිහිල්ලා ටී එකක් හදලා. ටී එකක් හදලා දැන් කොක්කනේට තේකුරු ටිකක් දාලා උණු වතුර දාලා හොදලා ඇරලා ආයෙ ටිකක් දාලා. ඒකට අවශ්‍ය සීනි ප්‍රමාණය දාලා කරකෝලා ඒක වැත්තක තියලා ටී එක බිහිලා ගිහිල්ලා කොක්කනේත් හොදලා තේ කොලත් හොදලා බලනකොට මිනිහා හිතනවා මේ තේ එකට නටන නැටිල්ලක් කියලා. එතකොටම කල්පනා කරනකොට gedara ගෑණි මෙව්වා කරනවා මම මෙතෙක්කල් දැනගෙන ඉඳලා නැහැ. මං කියන්නේ ඒකක් ගෙනින් කියන එක විතරනේ. ඊට පස්සේ එතන තේ බීලා වැඩක් නැහැ. ඊට වැඩි එළියෙහි නොබී ඉන්නේ. එච්චර මහන්සි වෙන්න ඕන. ඒක නිසා මේ ඒජන්තවරු අර්ථය අපි වැඩ කරන්න ගියා විශාල වස්තු හානියක් සිද්ධ වෙනවා. විශාල ශ්‍රම හානියක් සිද්ධ වෙනවා. විශාල වර්ධව ගැනීමක් තියෙනවා. තමන් වැඩි තමන් කරගන්න එක තමයි කෙරෙන්න ඕනේ. නමුත් අපි හැම වෙලාවම අවුට්සෝස් කරන ඔක්කොම. අරකට මේකට කට්ටිය දාගෙන කරනවා. එතකොට මේ උගුරට හොරා බෙහෙත් කන කෑමක් වෙන්නේ. අන්නේ වෙනුවට මේ තමන්ගේ දේ තමන් කරන කටයුතු කරනවා නම් එතකොට මේ යෝනිසෝමනසිකාරයේ මානසිකාර කියන චෛසිකයට හම්බෙන තැන අපිට තීරුම් අරගන්න පුළුවන් වෙයි. මේක විස්තර කරනකොට ඒ විතක්කයත් මානසිකාරයත් චේතනාවත් කියන තුනෙන්ම කරන්නේ විකල්ප විචල්්‍ය සාධක රාශියක් තියෙද්දි Tamanට අවශ්‍ය දේ තෝරා ගැනීම. අපි කඩේ සුපර් මාකට් එකට ගියාම සබන් තියෙනවා. ඒ සබන් රාශියක් තියෙනවා. මට ඕනේ මේකයි කියලා තෝරන එක ඇඩ්වර්ටයිස්මන්ට් එකේ හැටියට ගන්නවද? Tamanගේ හැමේ තියෙන සංවේදීකම හැටියට කියනවද? මිලේ හැටියට කියනවද? ඒ සහපුවේ ඉන්න මනුස්සයා දන්නවා ඇස්මට්ට මේ තියෙනක තමයි වැඩියෙන් ගන්න කියලා. ඌ යටටට්ටුවට දාන්නේ උඩම තට්ටු දාන වැඩි විකිනෙන්නේ නැති බඩු. මේ දාන එකට වැඩිපුර මිලක් දාලා තියෙන ගිය ගමන් ටක් ගාලා ඒකනේ ගන්නෙ. ඉතින් මේ ගන්න ගැනීම මේ බොහෝ දේවල් තියදී Tamanට අවශ්‍ය දේ ගන්න ගැනීම කොහොමද විනිශ්චය වෙන්නේ කියලා බැලුවොත් ඒ රාශියක් තියදී Taman ගන්න දේ තමයි මානසිකාරය කියලා කියන්නේ. චේතනා විතක්කෙමුත් ඒක තමයි කරන්නේ. චේතනාවිත් ඒක තමයි කරන්නේ. අපි භාවනා කරන්න වාඩි වුණාට පස්සේ අපි දන්නවා වාඩි වෙච්ච කෙනෙක් නම් අඩු ගන්න මේ ඉඳගෙන ඉන්න කයට හිත දැම්මොත් හිත පිරිසුදුයි. ඒකේ වගේම අත ගාලා ප්‍රත්‍යක්ෂණය කරලා බලන්නත් පුළුවන්. දැන් මම ඉඳගෙන ඉනවා. ඉඳගෙන බා දාන්න. කොහොමද දාන්නේ? මම ඇවිදිනවා නෙවෙයි. හිතගෙන නෙවෙයි. නිදාගන්න ඒක දාන්නවා. ඉතින් මේ හිත ඒක givisගෙන හොඳයි. මම ඉඳ ගන්නවා. මම ඉඳගෙන පහසු වාඩිලා ඉඳගෙන ඉන්නේදී බලා ඉන්නවා කිව්වොත් කීයක් අරමුණු වෙනවද? ඉඳගෙන තන හැපීම තේරෙනවා. මෙහෙන් ආනපාන තේනවා. මෙහෙන් පිම්බීම හැකිලිම තේනවා. මෙහෙන් සද්ද එනවා. මෙහෙන් වේදනා එනවා. මෙහෙන් හිතිරිනවා. ලක්ෂයක් අරමුණු වෙනවනේ. මේ අරමුණු tie එනකොට මම විතක්කය යොදවන්නේ මොකේද කියලා. මම මෙනෙහි කරන්නේ මොකද්ද කියලා. මම ලේබල් කරන්නේ මොකද්ද කියන එක තමයි අඩුම කෙලෙස් සහිත අරමුණ වෙන්නේ. නමුත් එහෙම මෙනෙහි කිරීමක් නොකළොත් හිත යන්නෙම වැඩි කාම පෙන්නන තැනට. එහෙම නැත්නම් එහෙම නැත්නම් ඉන්ද්‍රි ඉඳුරම් පිනවීමට. ඉතින් ඒක නිසා යම් කෙනෙක් මේ විතක්කේ ක්‍රියාවලිය දැනගෙන විශාල රහසක් තියෙනවා විචල්්‍ය සාධක. මෙන්න මේක තමයි වැඩියෙන්ම නැත්නම් අඩුවෙම කෙලෙස් ඇති කරන දේ. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා මම givisගෙන ගිහිල්ලා ඒත්ම හිත යොදවනවා. ඉඳගෙන ඉන්නකොට ඉන්ජිනෝ ඉන්ජිනෝ කියලා මෙනෙහි කරනවා. නැත්නම් පිම්බි මෑකිලි මතින් මෙනෙහි කරනවා. නැත්නම් ආනපාන කියලා මෙනෙහි කරන එකට අපි විතක්කේ කියලා කියනවා. ඉතින් අපිට තේරෙනවා විතක්කේ තෝරන්නේ හිතසුවගෙන දෙන අර්ථ කුසලයේ කර දෙන අරමුණක් වුණාට විතක්කේ මෙනේ කෙරුවේ නැත්නම් හිත කුරුල්ලේ මිටින් අරපු කුරුල්ලා වගේ එකපාරටම ඊගාට තියෙන වැඩිම කෙලෙස් තියෙන තැනට පයින්. එතකොට තේරෙනවා අපි භාවනා නොකර ඉන්න වෙලාවේ කොහෙද හිත තියෙන්නේ. අපිට ඒ වගේ මූලික අරමුණක් නැහැනේ, මධ්‍යස්ථ අරමුණක් නැහැනේ, සතියක් නැහැනේ, අප්‍රමාද ගතියක් නැහැනේ. එතකොට හිත දුවන්නේම මිටි තනින් වතුර බැසියේ වැඩිම කෙලෙචින අරමුණට යනවා. ඉතින් මේ ගතිය නිසා දැන් අපි නික්ලේශී අරමුණක් තෝරලා දුන්නත් නිර්මල අරමුණක් තෝරලා දුන්නා ക്ഷേම අරමුණක් තෝරලා දුන්නාත් අපේ විතක්කේ අපිට ඕන තැනට යොදන්න බැරි කමට කියනවා මේක අනාත්ම ධර්මයක්. අපිට ආණ්ඩුමට්ටු කරන්න බෑ කියලා පශ්චාත්තාප වෙන්න එපා. මේ බව ප්‍රකාශ කරන්න පුළුවන් නම් මේ බව හෙලි කරන්න පුළුවන් නම් මෙච්චර නික්ලේශී වූ නිර්මල වූ ക്ഷේම භූමියක් බඳු අරමුණ තියෙද්දී මගේ විතක්කය නැත්නම් මේ සම්මා වශයෙන් පැවතිය යුතු විතක්කේ කොච්චර පිටතෙන් හොට දුවනවද කියන එක මගේ බුද්ධිරික දෝෂයක් නෙවෙයි මේ තමයි මානව මනසේ හැටි මේක කාටද කියන්න පුළුවන්නේ පශ්චාත්තාපෙකිතරව කිව්වනම් අපි වැඩියට බැසා ඒ කියන්නේ අපිට විතක්කේ තියෙන දුර්ලභම පේනවා විතක්කේ දන්නවා මේක හොඳද මේක නිර්මලද මේක නික්ලේශිද නමුත් ඒට යන්නේ නැති ගතියට පශ්චාත්තාප වුණොත් වෙන්නේ ඊගා මොහොතවත් කොරස් කටේවත් අත දා ගන්න බැරුව වෙනවා මේක දාගෙන දාගෙන ගියොත් ටික කාලයක් කරනකොට එහෙම නැත්නම් සිද්ධි වෙනකොට වශී වෙනකොට සමහර විටක අර අවශ්‍ය අරමුණටම පිට පිට පිට පිට හිත යන්න ඉඩ තියෙනවා ඒකට සරුවචන් ආංශේ මේ දුන්නෙන් විදින්ටි කරගන්න ආධුනිකෙක් තමයි පෙන්නන්නේ. Taman කොහරි ලෑල්ලක් හිට කරලා විදිනවා. ඉතින් විදින විදින වෙන අපි දන්නවනේ දුනු තියාමුණ ගන්නත් බෑ, එල්ල කර ගන්නත් බෑ. ඔක්කොම හරි ගිහිල්ලා අව නියම ජවයට ගිහිල්ලා එල්ලේට වදින වෙලාවක් එනවනේ. ඒ වැදුනට පස්සේ ආ දන්නක පොට්ට chance එකකින් වදින්නේ. නමුත් කරන්න කරන්න කරන්න කරන්න නැවත නැවත හරි අරමුණට වදින තින ඉඩ වැඩි වෙනවා. ඒකට එල්ලේට වෙඩි තියනවා, පිහියකින් ගහනවා. ඒ වගේ අරමුණු රාශියක් බුදුරජාණන්සේ පෙන්නනවා මේ කියන්නේ විතක්කය. නන්නත්තර වෙලා තිබුණ විතක්කය. එහෙම නැත්නම් මිච්ඡා විතක්කයක් පුහුණුහරා ප්‍රතිපදාවහරහා සම්මා විතක්කයට දාගන්න. අපිට ඒක දන්නවා දැන් විතක්කේ හරි ගියා නැත්නම් ආනාපානෙටම හිත ගියා නම් ඒ චිත්ත ප්‍රවෘත්තිය තමයි ඒ චිත්තක්ෂණ තමයි අදුම කෙලෙස්. නිර්මල නික්ලේශී ക്ഷේම කියලා කියනවා. ඉතින් මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. මෙන්න මේ අරමුණු රාශියක් එනකොට අවශ්‍ය අරමුණට හිත දැනීමේ ශක්තිය දන් දීලා කරන්න පුළුවන්ද කියලා හිතන්න. පොත් කියවලා කරන්න පුළුවන්ද කියලා හිතන්න. කාගරි ආශිර්වාදකින් කරන්න පුළුවන්ද කියලා හිතන්න. පතල කරන්න පුළුවන්ද කියලා හිතන්න. එහෙම නැත්නම් මෛත්‍රී බුදුහාමුදුර ආපුවම නිකම්ම පැකට් එකට හම්බ වෙයිද කියලා හිතන්න. මේවා සේරම තමන්ගේ හැකියාව කළ යුතු දේ තියෙද්දී අර ලේසි පහසු උපක්‍රම සෙවීමක් කරන්න. මේක ඒ පෞරුෂත්වයක් නැතිකම එහෙම නැත්නම් දීසි ක්‍රම හොයන්න යන වැඩි. මේ වාගෙම වැඩක් මානසිකාරයක් කරනවා. පුහුණු කරපො නැති මනස දුවන්නේම වෙනවා මානසිකාරයට. පුහුණු කළ මනස කල්ලාතු විනිශ්චය කරගන්නවා මෙන්න මෙතෙන්ද ගියොත් ඒක පිටට වැටෙනවා. ඒක දිගේ එක සැරයක් ගියාට හරියන්නේ නැහැ. ඒක නැවත නැවත නැවත නැවත කරනකොට හරියට බයිසිකලයක් පදින ගමන් බයිසිකලයක සමබර කරගන්න ඉගෙන ගන්නවා වගේ පටන් ගන්නකොට ගමන් යන්නත් බෑ. ගමන් යනකොට වේගය ගන්නත් බෑ. කොහොම හරි බයිසිකලයක සමබර කරන්න උත්සාහ කරනවා වගේ කරන්න කරන්න කරන්න කරන්න යාට තේරෙනවා මේ රෝද දෙකක් තියෙන එකේ මොන සමබර භාවයක් ගන්නද කියලා පිටින්දල බලපු කෙනාට තේරෙනවා. නමුත් යම් ගැම්මකට ආවට පස්සේ සම්බරයක ආවට පස්සේ මේක වේගයක් උත්පැදි වෙන ඕන තැනට ගෙනියන්න පුළුවන්. අන්න වගේ මේ මගේ මනස මානසිකාරයේ අයෝනිසෙ වුණොත් යකාගේ කම්මල වගේ. යෝනිසෝ මානසිකාරය වුණොත් මට යන්න ඕන දිශාවට යන්න පුළුවන්. ඒ වාගෙම Taman කැමැති දෙයට හිත මෙහෙවන එක තමයි චේතනාව කියලා කියන්නේ. අපි හිත වැඩ කරගෙන යනකොට භාවනා කළා හෝ නොකළා හෝ වේදනා චේතනා සංඥා පස්ස මානසිකාර කියලා. අපිට හම් වෙන අරමුණු ලක්ෂ කෝටියකින් අපිට පෙනුනට මේ හිත අහම්බෙන් වගේ අසවල්ලනකට ගියා කියලා ඒක ස්පර්ශ කරනකොට ඊට ඉස්සෙල්ලා අපේ චේතනාව ගිහිල්ලා අරමුණ තෝරලා ඉවරයි. ඒක තේරුම් ගත්තොත් කෙනෙකුට තේරෙනවා මම මේ වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයටද? ගොඩාක් දේවල් දුන්නට පස්සේ මම මේ තෝරපු දේ මට පේන්නේ අහම්බයක් වගේ නමුත් මේක මගේ චරිත ලක්ෂණයක්. මේක මගේ ඇබ්බැහියක්. මේක මගේ කර්ම ශක්තියක්. ඒක නිසා ඒ තේරුවාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක අහම්බයක් කියන තරම් පසුබාණ්ඩයන් දෙපා බලන්න ඒක තේරීම හරහා මගේ මොන චරිත ලක්ෂණයක්ද මතුවේන්නේ. මගේ රුචි මනාකමනාපයක්ද මතුවේන්නේ. මොන කර්ම ශක්තියක්ද වැඩ වෙන්නේ. වැඩ කරන්නේ කියලා බැලුවොත් ඒ හරහා දැනගන්න පුළුවන් මම කියන්නේ කවුද නමුත් අපි ඒ වෙනුවට මේ තෝරපු දේ හරිනම් සතුටු වෙනවා වැරදි නම් කනගාටු වෙනවා. නමුත් ඒ වෙනුවට මේ චේතනාවේ ක්‍රියාවලිය විතක්කේ වගේමයි සම්මිතියකට මානසිකාරයේ වගේමයි යම් විදිහකට බොහෝ දේවල් දී ඇති වෙලා අපි එකට යොමු කරනවා. ඉතින් මේ තුන විස්තර කරනකොට පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ කියනවා දහ දෙනෙක් පාරදෙනෙක් එකතු වෙලා පදින ඔරුවක් තරඟයට යන ඔරුවක රෝවිං බෝට් එකක් අරගෙන ඒකේ ඔරුව පදින හරියටම හබල් ටික ලස්සනට රිද්මයානුකූලව හබල් ගන්න එක වගේ තමයි විතක්කේ. එතකොට ඔරුව ගෙවලක පාන ඉදිරියට යනවා. පිටිපැත්තේ අවරපෙත්තක් තියෙනවා. ඒකට වෙනම කෙනෙක් ඉන්නවා. එයා තමන්ගේ එල්ලේට ඔරුව හරවනවා, අවරපෙත්ත හරවනවා. එයා තමයි යොමු කරවන්නේ තමන්ට යන්න ඕන තැනට. එතකොට මේක ඔරුකාරයත් නෑ. හබල් ගහන අයත් අවර පෙච්චනයටත් ඔක්කොටම විධානය කරන කෙනෙක් උරු තැල්ලේ ඉඳගෙන ඉන්නවා. එයා තමයි කණ්ඩායම්නාට. එයා තමයි චේතනාව කියලා කියන්නේ. ඒ චේතනාවයි විතක්කයයි මානසිකාරයයි හරි ගානට වැඩ කරොත් අනික් උරුවට වැඩි ඉක්මනට කාගෙන යන්න පුළුවන්. නමුත් මේවා එක එකනා ගොනු උනේ නැත්තම් කොච්චර ශක්තියයි දෙවවත් සංප්‍රයුක්ත බලය එල්ලෙට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අපි මේ කරන යන වැඩේදී අපි උදේ ඉඳලා හැන්දෑවට හරියට මහන්සි වෙනවා. හරියට දේවල් කරනවා. නමුත් අපි යන්නේ ඕනේ තැනටද නැද්ද කියලා බලාගන්න අපි මේ මානසිකාර කියන චෛතසිකයට යෝනිසෝ වෙන්නත් පුළුවන් අනුසෝ වෙන්නත් පුළුවන්. අන්න ඒක පිළිබඳව අවධියට තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ඒකට සතිය කියලා කියනවා. අපි සතියෙන් බලන වැඩේ වුණාට පස්සේ හෝ කරන්න ඉස්සලා හෝ කරන ගමන් හෝ දැන් මේ තටමන දැඟලුවාට මේ හැරවිලා තියෙන කොයි අතරද කියලා. අපි හිතනවා නම් ඒක ගුරුන්නාංශය හතේ තියෙන්නේ. එහෙම නැත්නම් ඒ කර්ම ශක්තියේ තියෙන්නේ. එහෙම නැත්නම් මතු බුදුහාමුදුරෝ මෛත්‍රී බුදුහාමුදුරෝ ගාව තියෙන්නේ. එහෙම නැත්නම් නානා ප්‍රකාර දේවල් වලට ගියොත් වෙන්නේ. මොකද අපේ මානසික කාර්ය අවශ්‍ය තැනට ක්‍රියාත්මක වෙන්නේ එතකොට ඒක මේ ඊට වැඩි දුර්වල කර්ම ශක්තිය වලට යට වෙනවා. මානසික කාර්ය අතට ගත්ත කෙනා තමන් කරන දේ පිළිබඳව හොඳ මෙනෙහි කරන දේ පිළිබඳව අවබෝධයකින් ඒකට හිත ගියාද නැද්ද කියන අවධියෙන් කටයුතු කරන්න ගියොත් යාට පේනවා මේ ලෝකේ තියෙන ඕනෙම අමාරු වැඩකට වැඩිය මේක අමාරු. ලෝකේ තියෙන වැඩ වලින් අමාරුම දේ තමයි හරියට තමයි මෙන්න මේ මානසිකාරයේ ඉන්නේ කියන එක එක මොහොතක දැනගන්න එක නෙමෙයි මම මේ කියන්නේ. එන එන චිත්තක්ෂණයේ අන්න ඒක දැනගන්න පුළුවන්කමක් තියෙනවා නම් Tamanne තේරෙන්න පටන් අරගනි. අපි භාවනා නොකරන වෙලාවේ මනස යන්නෙම කෙලෙසට. දැන් නික්ලේශී තන අරගෙන දුන්නත් චිත්තක්ෂණ කීයද නික්ලේශී අරමුණට යන්නේ කොච්චරක් මේක අර කෙලෙස් අරමුණට යනවද කියලා දැනගැනීමේ හැකියාව අතට ගන්න පුළුවන් නම් Tamange කාගවත් අතර දෙන්නේ නැතුව අන්න ඒකට කියනවා පෞරුෂත්වය කියලා ඒක සූරකම කියනකටත් වැඩිය වීරකම කියනකටත් වැඩිය දීරකම කියලා කියනවා. වැඩක් කරනකොට කෙහෙල් ගහ ගන්න දෙන්නේ ගොනා පොල් ගහ ගන්න දෙන්නේ කියලා දැනගන්න. ඉතින් මේක මේ සමස්තයක් වශයෙන් යනකොට වැඩි ටිකක් අමාරුයි. මොකද එක එක ගුණ එක එක පැති වලටනේ අදින්නේ. ඒක නිසා කියනවා ගණයා කරේ මෙන් වෙලා කුලයා කරේ මෙන් වෙලා පුංචි සරල වැඩක් හිතට දාලා බලන්න. නැත්නම් මානසිකාරය දීලා බලන්න. ඒක නික්ලිෂ එකක් වෙන බවට වග බලා ගන්න. ප්‍රත්‍යක්ෂණය කළ හැකි එකක් බවට වග බලා ගන්න. නොමිලේ ලැබෙන එකක් බවට වග බලාගෙන එහිම හිත යොදවලා බලනද බලනකොට ඊ අතරමැද මේ වැඩේ යද්දිම පැදුරටත් නොකිය කාය විඥානයේ තිබ්බ හිත එක බාහිරට චක්කු විඥාණයට පයින්නවා සෝත විඥාණයට පයින්නවා ගාන ජීව ආදි වශයෙන් පනිනවා මොන්නම ලකුණක්වත් පෙන්වන්නේ නැහැ පනින්න ඉස්සල්ලා අන්න එවැනි ක්‍රියාශක්තියක් තියේදී මේක නැවත නැවත වෙන්න දීලා කවුද මේ මෙහෙවීම කරන්නේ කවුද අවර පෙත්තේ ඉන්නේ කවුද කණ්ඩායම් නායකත්වයේ දරන්නේ කවුද හබල් ගන්න කියලා බැලුවොත් ඒ දේ Tamanට ඒ මොහොතේදී බලන එක සම්මනයි කළ හැක්කේ පහුණාට පස්සේ බලන්න බෑ ඉස්සල බලන්න බෑ වෙන කෙනෙක් එක බලන්න බෑ වෙන තැනක බලන්න නිසා ඒකට කියනවා චීන කණ්ණාඩියක් ඒ චින්න කන්නාඩි කියනවා මම දැන් මෙතන කියලා. ඉතින් අපේ හිත කොයි වෙලාවක හෝ මේ කියන මම දැන් මෙතන තැනට ආවනම් අපිට දල වශයෙන් මෙනෙහි කිරීමේ උදව්ව, මානසිකාර්යයේ උදව්ව, චේතනා වැඩ කරන හැටි පිළිබඳව පොඩි අදහසක් ගන්න පුළුවන්. හැබැයි භාවනා කරන ඕනෙම කෙනෙකුට මේ පේන දේ මන්දෝත්සාහී කරන සුළුයි. හරියට කියනවා නම් බුදුරජාණන් වහන්සේට බුදු වුණාට පස්සේ බණ නොකියන්න හිතෙනවා වගේ මේකනම් කරන්න බෑ කියලා හිතෙනවා. ඒ ධර්මතම මන් දොත්සහයි කරන සුළුයි. නමුත් මේ යෝනිසෝ මනසිකාර මූලික ධර්ම කියලා දීලා මේ සාරිපුත්‍ර සාංශ අපිට මතක් කරන්නේ ਸਰවඥාණන් අපිට කියලා දෙන්නේ එහෙම පසුබා නැතුව මේ නැවත නැවත යෙදෙන්න එතකොට යෙදෙන ප්‍රමාණයට සාපේක්ෂව නැත්නම් බයිසිකල් පදින්න කරන උත්සාහය අනුව දවසක අපිට බයිසිකල් සම්බර කරගෙන වේගයකට යන්න පුළුවන්. මේ ලෝකේ යම්තාක් පිරිසක් මේ බයිසිකල් පද්ධතිය ඉගෙන ගත්තා නම් ඉගෙන ගත්ත ওই ක්‍රමයට තමයි. ඒ නිසා නැවත නැවත කිරීමෙන් මේ මානසිකහරය මේ මෙනේ මානසිකාර කියන වචනේ මේ අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා එළියට ගත්තා මහසි සාඩු ස්වාමීන් වහන්සේ මෙනෙහි කිරීම කියන වචනේ. ඒ මෙනෙහි කිරීම වචනේ ඉදිරියට ගත්තට පස්සේ බුද්ධ ජයන්තියෙන් පස්සේ ආයත් ලෝකෙට භාවනාව කියන එක එන්න පටන් ගත්තා. ඊට ඉස්සෙල්ලා අපි ඥානාරාම ස්වාමීන් වහන්සේ ලංකාවේ තිබුණ හැම පුස්කොළ පොතක්ම බලලා කළු පිටි මැදලා හොයලා තියෙනවා මේ බුද්ධ ඥානාසිය වෙනුවෙන් අපි අප කැප වෙලා පැවිදි වෙලා භාවනා කරනවා. අපි මොකද්ද කරන්න ඕන කියලා කිසිම තැනක සම්පූර්ණ සිතියම තිබිලා නැහැ. උන්වහන්සේට අහුවෙච්ච අහුවෙච්ච කොටස් ටික විදර්ශනා පරපුර කියලා පොතක් ලියලා තියෙනවා. ඒ පන්දි ගල්ලි අල්ජෝ පන්දිසාංශගේ ආරාධනාවට ඒකේ ප්‍රයත්න කරපු හැටි. ඒක නිකන් මේ බින්දලා ගිය ගේක මෙන්න මෙහෙම තියෙන්න ඇති කියලා බලන්න ගත්ත උත්සාහයක් තියෙනවා. හැබැයි ඉතින් ලොකු සංසය අතහැරලා නැහැ. ඒ වෙනුවට කිසිම භවනා ක්‍රමයක ආරණ්‍ය වේවා, ග්‍රාම වාසී වේවා භවනා ක්‍රමයක් තිබිලා නැහැ. නමුත් ඒ කරපු ප්‍රයත්න ටික සුවඥාන්සේ වාර්තා කරලා තියෙනවා. මෙහෙම වාර්තා කර කර ඉන්නකොට තමයි ඔය මේ සුජාත ස්වාමීන් වහන්සේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒකෝට මේ ස්වාමීන් වහන්සේ ගියා. මේ තාම ලොකු අවශ්‍යතාවයක් තිබුණා. Taman ළඟ උපක්‍රම නැති බවක් දන්නවා. ක්‍රමවේද නැති බවක් දන්නවා. හැබැයි මේක එකතු කළ යුතු බවක් දන්නවා. ගිහිල්ලා ගියාට පස්සේ ඔය මානසිකාර ක්‍රමය මොකද්ද මානසිකාර ක්‍රමය කියලා කියන්නේ? තමන්ට නික්ලේශී අරමුණට විතක්කේ මෙහෙවීමට ඒ අරමුණේ නම කියලා කතා කරනවා. තමන්ට ඕන කරලා දෙන්නේ ඉඳගෙන ඉන්නකොට හිත පිට යන්නේ නැති වෙන්න නම් මම ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා හිඳිමේ හිඳිමේ හිඳිමේ හිඳිමේ කියලා මෙනෙහි කිරීම අර ඉන්න අරමුණේම හිත අරමුණටම විතක්කේ යොමු වෙන්න කොච්චර හොඳ උපක්‍රමයක්ද හොඳ ක්‍රමවේදයක්ද කියලා පරීක්ෂා කරලා බැලුවොත් මුලදි මං කිව්වා වගේ තාමත්ම මන් දෝත්සහය වෙනවා. මොකද හිත ඒ තරම්ම මාළුව වතුරින් කොට දැම්මා වගේ දඟලන්න ගන්න. කෙලේ හිරපු කුළුමිහාරකේ කෙලියට දැම්මා වගේ දඟලන. නමුත් කරගෙන කරගෙන ගියොත් තමයි තේරෙනවා නැවත අරුණේ තියන්න පුළුවන්. අපි හිතමු දැන් මේ වගේ භාවනා වැඩමුළුවක් කරනකොට පුළුවන්කම ආවයි කියලා. ඉතින් කියලා දවස් 3-4ක් යනකොට ඕක නැතුව යනවා ඇසනේ. මොකද ගෙවල් දොරවල් ගියාම අපිට එක වෙලාවට එක අරමුණක් නෙවෙයි තියෙන්නේ. নাනා ප්‍රකාර අරමුණු. ඒ කිසිම අරමුණු දෙකක මේක කළ යුතුයි මේක කළ යුතුයි කියලා කරන තරම් විවේකයක් මෙහෙම බල්ලා කරන්න පුළුවන් වෙලාවක් අපිට ලැබෙන්නේ නැහැ. එහෙම ඉඳලා ආයෙත් රිට්‍රීට් එකට ආවොත් ආයෙත් සරයක් යාට අර කලින් කරපු එකේ පොඩුයි මතක සටහනක් තිබුණාට ආයෙ මුලින් ඉඳලා පටන් ගන්න වෙනවා. අර මිනී කිරීම සල්ලක්ෂණය කියලත් මේකට කියනවා. නාමකරණය කියලත් කියනවා. කරනකොට කරනකොට ඒ දේ නම කියලා කතා කරන දේ Tamanට වශී කරගැනීමේ හැකියාවක් තමයි මේ මානසිකාරයේ තියෙන්නේ. ඒ කියන්නේ කවුරු ඔරුව පැද්දාත් Taman හබල මේ ආරපෙත්ත හරි හැටර හරවන්නේ. මෙන්න මේකෙදි Tamanට දැන් මෙච්චර අන්නත්තර වෙච්ච හිත අන්දාලියේ කැලේ විදිනා වගේ තිබුණ හිත චිත්තක්ෂණ දෙක තුනක් එක දිගට පවත්වන්න පුළුවන් මේ මානසිකාරයෙන්. මානසිකාරේ බෑ බෑ කියලා පටන් ගත්තට වැඩි වැඩි පටන් ගත්තට කරන්න පුළුවන් කියලා ඒ ලැබෙන ආත්ම විශ්වාසය තමයි මනස් යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. නෑ මේක කරන්න බෑ අප්පා අපි මෛත්‍රී බුදුහාමුදුරු වෙනකන් එමු අප්පා අපි මේ දසපාරමිතා පුරුමු අපි අරහයන් මෙයන් ඊට වැඩිය හොඳයි පන්දනාව යන ගමන নানা ප්‍රකාර දේවල් කරන දේවල් මේ බුද්ධ ධර්ම නිදර්ශන මං ගෙන්නුවාට අනිත ඔක්කොමත් මේකට දාගන්න මේ මල්ලට ඔක්කොගෙම තියෙන්නේ අර කල යුතු මානසිකාර ක්‍රමය යෝනිසෝමනසිකාරය වෙනුවට Eh, කළ යුතු වඩා හොඳ දේ වෙනුවට හොඳ දෙයට යන්නේ. නිසා අයෝනිසෝමනසිකාරය කියන්නේ එක පැත්තකින් බලනකොට නරකයි හොඳයි දෙකම තියෙනවා. සමහර වෙකෙන් හොඳ දැනටමත් තෝරාගෙන තියෙනවා. නමුත් යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ වඩා හොඳ දේ පේන. පින්නට පස්සේ හොඳ නරක කොහොමද දැන් අතහැරලා හොඳ අල්ලලා තියෙන්නේ මේ හොඳක් පැත්තක තියලා මේ වඩා හොඳ දෙයට හිත මෙහෙවීම අතින් බැලුවොත් තාම මොන්ටිසෝරි පන්තිවත් නැහැ. තාම බබා හම්බ වෙලාවක් නැහැ. තාම බොක්කේ ඉන්නේ. ඒ තරමටම තමන්ගේ හොඳ දිකට බැඳිච්ච මිනිහට ගෑණීට තමයි පුතඥය කියන්නේ. අපේ ජීවිතේ ප්‍රධානම බාධාව අපේ හොඳ ටික. ඒ මොකද මේ හොඳ පොදිය විමතිලා වඩා හොඳ දෙයට යන්න අපිට ඇඟෙන් ඇටයක් ගන්නවා. ඉතින් එහෙව් විප්ලවීය එහෙව් සම්ප්‍රදාය කඩාගෙන යන හොඳ දේ වුණත් නරක දේ අතහැලා හොඳ දේ තේරුවා වගේ හොඳ දේ වුණත් කැප කරලා වඩා හොඳ දෙයට යන්න පුළුවන් ශක්තිය ඇති කෙනා මායයටවත් නැතර කරන්න බෑ. මොකද යා සහැල්ලු තැන ලේසි තැන පැලිර තියෙන තැන බලාගත්තා කාගෙන ගියා. දෙපැත්තේ තියෙන හයිය දෙවිය හැපි හැපි ඉන්න ලේසියට පාසුවට. ඉතින් එහෙම යෝනිසෝ මනසිකාර්ය දිනු කරන්න ගියාම බුදුජානන්සේ මේ යෝනිසෝ මනසිකාර මුල් කරගත්ත නව ධර්මවල ඉස්ලාම කියනවා තමයි තේරෙන්නේ කොහොමද අර ගලකට ගහලා ගහලා ගහලා ගහලා ගහලා කුළුගිලි පාර ගහලා ගල එක තැනකින් පැලිරක් ගියා කියන එක තේරුම් ගන්න පුළුවන් ගලේ හඬේ ගහනකොට තේිනවා දැන් පිපුරුවයි කියලා. අන්නේ පැලිර හොයාගත්තා නම් එයාට අර ගහපු එකේ ප්‍රයෝජනෙ ලැබෙනවනේ. එතකොට හිතට එන මේ ගුණයට බුදුරජාණන් කියන්නේ පාමොජ්ජ කියලා. පාමොජ්ජ කියන්නේ ප්‍රමෝදයක් පහළ වෙනවා. මං ගහලා ගහලා ගහලා ගහලා ගහලා යෝනසෝ මනසිකාරතෝ පාමොජ්ජං ජායති. මෙන්න දැන් දැන් ගැලට ගහන සද්ද වෙනයි. මෙතෙන් දැන් පැලිරක් තියෙනවා. ඔකෝම ගහගෙන ගහගෙන යන්න ගහන්න ගහන්න අර පැලෙන තැන ගහන ගහන වාරයක් පාක හෙල්ලෙන්න ගිහිල්ලා මේ පැලිර දැක්කනම් මම මෙතෙක් කර ප්‍රයත්න නිසා මට ආස්වාද ප්‍රසවාසී චිත්තක්ෂණ දෙක තුනක් ඉන්න පුළුවන්. වම දකුණේ සක්මනේ චිත්තක්ෂණ දෙක තුනක් ඉන්න පුළුවන්. එදිනෙදා වැඩ කරනට අඩු ගානේ දත්ම දින වේලාවක මට මේ දේ කරනවා කියලා දැනගන්න පුළුවන්. වැසිකිලි කැසීර කරන වෙලාවේ මම මේ දේ කරනවා කියලා දැනගන්න පුළුවන් කියලා අර මානසිකාරයේ අවුලව ගන්න පුළුවන් තැන වද්දා ගන්න පුළුවන් තැන දැනෙනකොට අයෝනිසෝ මනසකාරය තියෙන කරන්නේ මේකේ තේරුමක් නැත්තේ නෑ කොහෙන් දැනගන්නේ මම හරි ගියාද කියලා. යෝනිසෝ මනසකාරය තියෙන කරන් පුදුම ප්‍රමෝදයක් පහළ වෙනවා. බෑ කීයක හිටියට ගහලා ගහලා ගහලා ගහලා දැන් මේ ගලේ පැලිරක් ගියා නැත්තම් මෙතනින් බචන්න පුළුවන් කියන එක තේරෙන එක මනුස්ස ජීවිතේ කාටත් සමානයි. ඒකට දර්ශන ගොඩාක් අපේ ත්‍රිපිටකයේ තියෙන ඔය වන්නපත ජාතකයේ සම්පූර්ණ කාන්තාරේ නැති වෙන තැනටම ගිහිල්ලා අඩිය ගණක් හම් වෙච්චාම ඔක්කොම ලහති දාලා කියන බෑ කරන්න බෑ කියලා. ඉතින් මහබෝසත්න් වහන්සේ තමයි එතන සාතුනායකට එන්නේ ගැල්න ගැල් කන්තේ නායකයාට වෙනවා කියනවා මේකේ යට වතුර තියෙනවා මහන්සි කියලා බලනකොට ගහපියවුලු. ඉතින් ගහනකොට ගහනකොට තමයි අර හති මහන්සලා තියේදී ගල වැටලා වතුර එන්න පටන් ගන්නවා. ඒ වතුර කොච්චර ප්‍රමෝදයක් ඇති කරනවද කාන්තාරේ වගේ දවසක කවදා හෝ යෝගාවචරයට වැටුණොත් මේ මෙනෙහි කිරීමේ ක්‍රමය නිසා විතක්කේ නිසා මට මේ නීරස වෙන හුස්ම වෙනදට නීරස වෙන හුස්ම නැත්නම් මේ උදරේ පිම්බීම හැකිලිම නැත්නම් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා කියන එකේ දැන් ගමන පටන් ගත්තයි කියලා. ඉදිරියට යන්න පටන් ගත්තයි කියලා. ඒ යන ගමනේ එහෙම නැත්නම් මේ ආනපාන දැනගන්න එකේ සක්මන දැනගන්න එකේ ඉඳගෙන ඉන්න බව දැනගන්න එකේ හිටගෙන දැනගන්න එකේ කිසිම ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් ලෞකික ලාභයක් මොකක්වත් නැහැ. ඒකම නෛර්යානික ගතිය පෙන්ලා දෙනවා. අපි මෙතෙක් කල් තටමැව්වනම් තටමැව්වේ ආර්ථික දේශපාලන සමාජික ලාභ බලාගෙන. දැන් මෙතන ඊටත් එදිය තටමනවා. තටමන තමන්ට පේනවා. මෙන්න මෙතෙන්ද මෙනෙහි කිරීම කරොත් මනසිකාරය කෙරුවොත් එතන වෙනදට වැඩි චිත්තක්ෂණ ගණනක් අල්ලනවා. මෙන්න මේක දැනගන්න නම් කොච්චර සීලයක් තියෙනවද කොච්චර සුතයක් තියෙනවද කොච්චර සාකච්ඡා කරන්න අයිතියක් තියෙනවද පුළුවන්කමක් තියෙනවද කොච්චරක් Tamange හිත මේ අරමුණටම බැඳිලා ඒකාග්‍ර වෙනවද කියන එක කිසිම කෙනෙකුට ලෝකේ තේරෙන්නේ නැහැ Taman තමයි තේරෙන්නේ අන්න එහෙව් තත්ත්වයේදී අනේ මම සෝවාන් වෙලාද මට දැන් මම හම්බෙලා තියෙන පළවෙනි ධ්‍යානද දෙවෙනි ධ්‍යානද කියලා එක එකනා පිටිපස්සේ යනවයි කියන්නේ අර යෝනිසෝ මනසිකාරය නෑ. යමක් හරි ගියා නම් හරිටි බව පළවෙනිම වැටෙන්නේ තමයි. අපි හිතනවා බුදුහාමුදුරු හිටියානම් කියලා දේ, ගුරු ආමුදුරු හිටියානම් කියලා දේ, නැත්නම් සුදු ආමුදුරු කෙනෙක් හිටියානම් ඊටත් වැඩි කියලා දේ කියලා තමයි අපි හිතන්නේ. බුදුහාමුදුරන්ටත් වැඩිය සුදු ආමුදුරු පිටිපස්සේ තමයි යන්නේ. නමුත් ඒ අපිටත් වැඩිය මැට්ටෝ ඒ. කිසිම කෙනෙකුට කිසිම විදියට කාටවත් කියන්න බෑ. අරයලව කතා කරවගත්තොත් මොකද්ද අරමුණ කොහොමද මෙනේ කිරුවේ කොහොමද දන්නේ අරමුණට හිත ගියයි කියලා. මේ කියන වචනෙන් නම් භාෂාවෙන් නම් කියත හැකි දැන් නම් කේල් ගහ ගන්න දැන පොල් ගහ ගන්න. මේක එළියට ගන්නවා කියන එක ඇගෙන් ඇටයක් ගන්නවා. කමඨහන් වාර්තා 15ක් තිබ්බාද හිට 150ක් ලියන්න කියන්න බෑ. එක එක්කත් කියලාද කියලා ඔය කතාව. මගේ මූල කර්මත්තානේ මේකයි මම මේ විදිහට මානසිකාරය යෙදුවා. මේ මානසිකාරය යෙදීම නිසා මට මූල කර්මත්තානේ හිත ගියා දන්නේ කොහොමද? මම දන්නේ ආස්වාස කරනකොට මට සීතලක් දැනෙනවා ප්‍රසආස කරනකොට උණුසුමක් දැනෙනවා කියලා. ඒ පුංචි කාරණාව මේ මධ්‍යස්ථ කාරණාව ඒ උපේක්ෂා සහගත කාරණාව මේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි කාරණාවේ තියෙන යෝනිසෝ මනසිකාරය තේරෙන්නේ නැති නිසා අපි කියනවා භාවනා නම් කරනවා තමයි ළඟින් එකනට කහ පාට ආලෝකයක් ආවමට කහ පාට උනේත් නැහැ එහෙම නැත්නම් එයා උඩ යනවා කියනවා මට උඩ ගියෙත් නෑ. ඌ ආනපානේ හරියන්නේ වෙන කමට අහන්න දෙන්න බැරිද කියලා. නැත්නම් මේ ගුරුවරයා හරි නෑ. ළඟ ඉන්න ගුරුවරු ඊට වැඩි ඉක්මනට මේක ලබලා දෙනවා. එහෙනම් මේ භාවනා මධ්‍යස්ථානේ මොකද භූමි දෝෂයක් තියෙනවා හරියන්නේ නැහැ කියලා මොනවද හොයන. මේ තමන් මෙනේ කරන දේ විතක්කේ යෙදෙන දෙයට හිත ගියාද නැත්නම් තමන් බිඩි තියෙනකොට එල්ලෙට හිත උන්නේ වැදුනද කියන එක වාර්තා කිරීමේ හැකියාව තියෙනවා නම් ඒ කෙනාට තියෙනවා යාට යන්න ඉස්සෙල්ලාම දන්නවා මේක කරන්න ඕනේ කියලා. කෙරුණා හරි කිය වෙලා වාර්තා කිරීම දන්නවනම් අහන කෙනාට ප්‍රමෝදයක් පහළ වෙනවා. කරන කෙනාට විතරක් නෙවෙයි. මොකද යාගේ දක්ෂකමක් නෙවෙයි මානවයාගේ දක්ෂකමක් නෙවෙයි. නන්නතර අරමුණු දූප හිත පුහුණු අහරහා අවශ්‍ය තැනට ගහලා ගහලා ගහලා දැන් එල්ලෙට වදින්න පටන් ගත්තා. එල්ලෙඩ වදින්න පටන් ගන්න හැම වෙලාවෙම ඒක සාධනීය කරන ප්‍රත්‍යක්ෂණය කරන ලකුණක් තියෙනවා. අන්නේ සාර්ථක ලකුණ දිහා දැනගෙන ඒකම වාර්තා කරන්න පුළුවන් නම් එයාට තේරෙනවට සංසාර බය තේරෙනවා. මානසිකාරකින් ධර්ම තේරෙනවා. පිටක්කේ කියන ධර්ම තේරෙනවා. ඒක හෙලි කරන්න පුළුවන්කමක් තියෙනවා. සාකච්ඡානුග්‍රහිතේ තියෙනවා. නිදාට තේරෙනවා ගමන පටන් ගත්තා. ඒක නිසා දැන් රැ වෙලා තියෙන නිසා ඒක නැත කරන්නත් එපා. නිසා මෙහෙම කියන්න පුළුවන්. කොයි වෙලාවක හරි යෝගාවචරයට පුළුවන් නම් මම යෙදුවේ හිත මේකට කියලා අරමුණ කියලා. ඒකට හිත ගියාද නැද්ද කියන එක මෙන්න මේ ලකුණෙන් මම සාක්ෂාත් කරගත්තා කියලා කියන්න තරම් වික්ත ප්‍රතිඵල නම් එයා සෝවාන් මාර්ගස්ත ආර්ය පුද්ගලෙක් බවට පත් වෙනවා. සෝවාන් මාර්ගස්ත පලස්ත කියලා දෙකක් තියෙනවානේ. ඒ දෙන්නම ආහුණෙය්‍ය පාහුණෙය්‍ය අංජලි ගණනීය සාමිජි පරිපන්න ඔක්කොම තියෙනවා. කවදා හෝ Tamanට තීරුම් කරගන්න පුළුවන් වෙන්නේ මම අඩු ගානේ මාර්ගයට බැසගත්තද කියලාවත් මම මෙනේ කරේ මේ අරමුණයි මෙනේ කරේ මේ විදිහටයි මෙන්න මේ ලකුණෙන් මම දන්නවා මගේ හිත අරමුණට ගියයි. නැත්නම් මේ ලකුණෙන් මම දන්නවා ගියේ නෑ කියලා. කොච්චර වෙලාවක් කරන්න පුළුවන් වුණාද කියන කාරණාව හරි ගියා නම් එයා හරියට මේ මේ යන කෝච්චියට කොහොම හරි ගොඩ වුණා. ඊට පස්සේ කෝච්චිය යනවා. මේ දේ කියා ගන්න බැරුව කොච්චර සිල්ලක්වත් කොච්චර සුතේ තිබ්බත් කොච්චර සාකච්ඡා කරුවත් කොච්චර සමත කරුවත් කොච්චර විපස්සනා කරුවත් ලාහට ගෙම්බ එකතු කරනවා වගේ ගඟට ඉනි කපනවා. ඒ නිසා මේ ඉන කාටවත් අපිට එහෙම සීලේ නැහැ කියලා සද්ධාව නැහැ කියලා සුතේ නැහැ කියලා සාකච්ඡාව නැහැ කියලා සමති නැහැ කියලා විපස්සනා නැහැ කියලා දොස් කියන්න බෑ. හැම කෙනාටම අවශ්‍යතාවය තියෙනවා. මෙන්න මේ ප්‍රකාශ කිරීමේ ශක්තිය හරහා නඩුව දිනා ගන්න විදිහට සාක්ෂි දී ගන්න බැරිකම නිසා විශාල පිරිසක් විශාල පිරිසක් එක තැන කරකැවෙනවා. ඉතින් ඒ ඒක අර වෙන ක්‍රමයක් නෑනේ කර කර ඉන්නකොට දවසක තමන්න පුළුවන් වුණත් මෙන්න මේකේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් කියලා. ඒකට තේරෙයි මානසිකාරයේ යෝනිසෝ වෙනකොටම ප්‍රමෝදයක් පහළ වෙනවා. ප්‍රමෝදයට කියන තරුණ ප්‍රීතිය කියන. මේ තරුණ ප්‍රීතිය පහළ වුණා නම් මට සාතිකයක් දෙන්න පුළුවන් ඒ තමයි ලෝකේ තියෙන දරුණුම ඇබ්බැහිය ඊට පස්සේ ඒක ආයෙන් ගලවන්න බෑ ඊට පස්සේ ඒක සාක්ෂාත්කරණය කිරීමට අර බයිසිකල් එක යන්තම් කෙලින් කරගන්න පුළුවන් වුණාට පස්සේ ඌ කඩේට යන්න හරි ගමනක් ඉල්ලගෙන හරි ගමන යනවා මොකද උන්ට බයිසිකල් එක පදින්න බාහිර ගස්ෙන් කකුල් දෙක දාලා හරි බැලන්ස් කරන්න යනවා ගමනක් ඌ හීනෙමුත් කරන්නේ බයිසිකල් පදින්න ආන්නේ වගේ මේගොල්ලන්ට වයිසීලකේ බැලන්ස් එක ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.